ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද ධර්මදේශන පැයටයි සැපමිල්ලා තියෙන්නේ සියලුම දෙනා ධර්මදේශනාට සූදානම් වෙලා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ දුට්ඨෝ කෝ බ්‍රාහ්මන දෝසස්ස අභිභූතෝ අන්ත අත්ත්‍යාදායපි චේතේති පරභ්‍යාදායපි තේතේති උභයභ්‍යාදායපි චේතේති චේතසිකම්පි දුක්ඛං දෝමනස්සං පටිසංවේදේති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ ඉදිරිපත් කරගත්තේ සර්වචන් වහන්සේ විසින් ශ්‍රී මුක පාඨයක් වශයෙන් දේශනා කරන්න ඉදිලා ඒ අපේ සංගීතකාරක ස්වාමීන් වහන්සේලා අංගුත්තර නිකායේ නැත්නම් ත්‍රිපිටකයේ අංගුත්තර නිකායේ තික නිපාතේ නැත්නම් තුනේ කරුණු දක්වන සූත්‍ර ගොන්නට ඇතුල් කරලා තියෙන බ්‍රාහ්මණ වර්ගයටයි සූත්‍රයක කොටසක්. ඉතින් මේ මේ සූත්‍රයේ මේ දැනවෙන බ්‍රාහ්මණයා ජානුස්සෝනි බ්‍රාහ්මණ වශයෙන් සූත්‍රයේ සඳහන් වෙලා තියෙන නිසා අපි අපේ නාමකරණය වශයෙන් මේක ජානුස්සෝනි සූත්‍රය කියලා අපි ඉදිරියෙන් තියාගත්තා. ඉතින් ඒ අනුව මෙතන දුට්ඨෝකෝ බ්‍රාහ්මණ දෝෂේන අභිභූතෝ කියලා සර්වඥාන්ස් මේ ආමන්ත්‍රණය කරන්නේ මේ ජානුස්සෝනි බ්‍රාහ්මණයාට. මේ දෝෂයෙන් නැත්නම් ද්වේෂය කියලා අපි කියන්නේ තරහෙන් දෝෂයෙන් දූෂිත වෙච්ච ඒකෙන් යට වෙච්ච ඒකේ වසන් හෙලාගත්ත මිනිස්සයා ඒ කාන්තේම තමන්ට අර්ථ තමන්ට පීඩා පිණිස කටයුතු කරනවා ඒ වගේම යාගෙන් කෙරෙන දෝෂ හිතෙන් කෙරෙන හැම වචනයක්ම හැම ක්‍රියාවක්ම අනුන්ට පරපීඩාව නැත්නම් අනුන්ට පීඩා පිණිස හිටිනවා උභය පීඩාව තමන්ට අනුන්ට පීඩා පිණිස හිටිනවා එයාගේ සියලු ධර්මයෝ දුක්ඛ දෝමනස්සය දුක් දෝමනස් ඇසුරු කරනවා. ඒක විඳිනවා. ඉතින් මේ පාඩේ අපි අද දවසේ විස්තර කර ගන්න හදන්නේ. ඉතින් අපි මේ සූත්‍රයේට නිදාණය පසුබිම ඉතිහාසය සකස් කරගනිමින් ඊයේ මතක් කරගත්ත ඒ ජානුස්සෝනි බ්‍රාහ්මණය සර්වචන් වහන්සේ ළඟට ඇවිල්ලා එයා තාම අන්‍ය තීර්ථක බ්‍රාහ්මණෙක් ਸਰවචනාංශලකට ඇවිල්ලා මතක් කරනවා අවසරයි ස්වාමීන් වහන්සේ සම්දිට්ඨි කන්නිබ්බාණං අන්තිරි කන්නිබ්බාණං උච්චති කිත්තවතානුභෝගෝතම සම්දිට්ඨි කන්නිබ්බාණං හෝති අකාලිකං එහිපස්සිකං ඕපනයිකං පච්චත්තං වේදි විඤ්ඤෝ හීති කියලා ස්වාමීන් වහන්සේ මේ නිවන සාන්දෘෂ්ටිකයි කියනවා. එතන මෙලෝ වශයෙන් අත්දකින්න පුළුවන් එකක් කියනවා. කෙතකින් නැත්නම් කොයි ආකාරයකින් මම ඒක තේරුම් ගන්නද මේ නිවන සාන්තුෂ්ඨිකයි කියන එක නැත්නම් මේ ආත්මෙදීම මේ ජීවිතයේදීම අත්දකින්න පුළුවන් කියන එක නැත්නම් තමාටම අත්දකින්න පුළුවන් කියන එක කොහොමද මම තේරුම් ගන්නේ කියලා. ඉතින් ඒකට සරුවච්චන් වහන්සේ මේ සාන්තුෂ්ඨික බව එහෙම නැත්නම් මේ වචනාර්ථය විස්තර කිරීම සඳහා ශ්‍රද්ධාව නෙමෙයි පාවිච්චි කරන්නේ. උන්වහන්සේ අපි කාටත් අත්දකින්න පුළුවන්. ඒ අපේ කෙලස් එහෙම නැත්නම් හිතේ ක්‍රියාකාරකම් තුනක් අරගෙන විස්තර කරනවා. ඊයේ අපි ගත්තේ රත්තෝකෝ ආවසෝ රාගේන අභිභූතෝ යම් කිසි කෙනෙක් රත්තෝකෝ බ්‍රාහ්මණ රාගේන අභිභූතෝ බ්‍රාහ්මණ යම් කිසි කෙනෙක්ගේ හිත රාගයෙන් රත් වුණා නම් නැත්නම් කාමය ආරූඪ වුණා නම් ඒකෙන් වහයලා ගත්තා නම් එයා ඒ කාන්තියෙම Tamanta දුක් පිනිස කටයුතු කරනවා පීඩා පිණිස කටයුතු කරනවා, දැවිලි දැවිලි පිණිස කටයුතු කරනවා, අනුන්ට දුක් පීඩා දැවිලි දැවිලි පිණිස කටයුතු කරනවා, Tamanට අනුන්ට තියෙන දෙපාර්ශවයටම දැවිලි දැවිලි පිණිස කටයුතු කරනවා යම් තලක ඒ රාගයෙන් මේ වගේ විකාර විලෝපන දැවිලි සැවිලි ඇති කරන මේ රාගය ඒ හිතෙන් ප්‍රහීන වුණා නම් උත විරාගී මට්ටමටපත් වුණා නම් ඒක නා තවදුරටත් තමන්ට දුක් පිණිස පර පීඩා පිණිස කටයුතු කරන්නේ අනුන්ට දුක් පිණිස පීඩා පිණිස කටයුතු කරන්නේ තමන්ට අනුන්ට කියන දෙපාර්ශ්වයට දුක් පිණිස කටයුතු කරන්නේ හිතෙන්වත් දුක් දුම්නස් පහස කරන්නේ විදින්නේ නැහැ කියන. ඒ නිසා යම් කිසි කෙනෙක් බණ භාවනා කරනකත් පැත්තක තිබිච්චාවයි. එහෙම නැත්නම් බෞද්ධෙක් වෙන එක පැත්තක තිබිච්චාවයි. එයාට තේරෙනවා නම් නැත්නම් තමා වශයෙන්ම රාගයෙන් රත් වෙලා ආශාවෙන් මැඩිලා අපි මේ දේ සාධන සාධනීය සඳහා ලබා ගැනීම සඳහා තමන් අනන්ත දුක් විඳින වේලාවක මේ ලැබෙන්න තියෙන රාගයක් සම්බන්ධයෙන් අසහනයක් මුත්‍ය නිරක් මේක කියන්නේ උද්දච්චය කියන වචනේ පාවිච්චි කරන්නේ අපි වැඩක් කරන්න ගියාම ඒ වැඩේ තියෙද්දි මේ මත්තර කරන තියෙන වැඩ පිළිබඳව දුක් වරඳන ගතියක් තියෙනවා. අනාගත සැලසුම් කියලා මේකට කියනවා. ඒ කරන වෙලාවේ අනිවාර්යයෙන්ම තමන්ගේ ආත්මය පීලණයකට ලක් වෙනවා. දැවීමකට දැවීමකටපත් වෙනවා. ඒ තරම්ම අනාගත සිහින අපේ ජීවිතයෙන් 130ක් 40ක් ආభాෂණය කරනවා. අන්නේ වෙලාවේ දන්නවනම් මේ ලබා ගන්න තියෙන රාගයක් වෙනුවෙන් දැම්මට මේ පීඩාවක් ඇවිල්ලා තිනවා අපි මේකට අසහනය කියනවා ආතතිය කියනවා එහෙම නැත්නම් උද්දච්චය කියලා කියනවා. ඉතින් ඒක බලනකොට මට විතරක් වෙච්ච ගන්නේ කාටත් ඒක එහෙම තමයි. මොකද හැම කෙනාම ජීවත් වෙන්නේ සෑහෙන වෙලාවක් ජීවිතේ ඉදිරියට වෙන්න තියෙන දේවල්. ඒක උංගාවක් සත්‍යයි. තරුණ පිරිස වලට තාම ජීවිතය හැඩගැහිලා නැහැ. ජීවන රටාව රැකියාව වෘත්ති හරියලා නැත්නම් ඒක හීන ලෝකයක්. යා ජීවත් වෙන්නේ මවාගත්ත ලෝකෙක. ඒ මවාගත්ත ලෝකෙට කොච්චර නතු වෙලා වත් වෙලා ඉන්නවද කියනවනම් Taman වර්තමානයේ ඉක්මව පව දන්නෙත් නැහැ. මේ ඒ වෙනුවෙන් දැනට මේ ඉන්නේ තැවීමක පීඩාවක බව දන්නෙත් නැහැ. ටිකට මේ උද්දච්චයේම රස විඳ විඳ අනාගත සීනමවන විදුර්මානික හදනවා. යම් කෙනෙකුට ඒක ඒ වෙලාවේ තේරුම් ගන්න පුළුවන් නම් මට මේ තියෙන ආශා නෙමේ දැවිලි තැවිලි මත්තර වෙන්න තියෙන එකක් කියලා. ඉතින් හොඳටම පේනවා මත්ත සැලසුම් කරන කවුරුවක්වත් දුක ද්වේෂය සැලසුම් කරන්නේ බොහොම ලස්සන සුන්දර ලෝකයක් සැලසුම් කරන්නේ. ඒකට පීඩාව තේරෙනවා. ඉතින් ඒ දේ ළඟා කර ගැනීම සඳහා අර අර කරදර වීම අර කරදර වේ සාධාරණ ධර්මයේ යුක්තියයිතු මුකුත් ඕනේ තමන්ගේ කුට්ටිය කඩා ගන්න අපි ඕන දේ සාධාරණීකරණය කරනවා ඒක මනුෂ්‍යයාගේ තියෙන ගතියක් මනුෂ්‍යක නෙවෙයි ඔකට තමයි අපි මේ පරණාමවාදීදී බලවතා ජයගනී කියලා කිව්වේ. ඒක ඉතින් බුදුරජාණන් වහන්සේ ඔය චාල්ස් ඩාවින්ගේ නීතිය කිව්වේ නැති වුණාට මේක තමයි ලෝකයේ ඇති. අධිරාජ්‍යවාදී ක්‍රමයක් තියෙන පුළුවන් එක. තමන්ගේ කාමයේ ආශාවල් ඉෂ්ට කරන්න ඕනම නීතියක් වෙනස් කර ගන්නවා. ඕන දේ සාධාරණීකරණය කරනවා. තමන් කාමයේ ලබා ගැනීමට කරන ඕනම දෙයක් සාධාරණ අතර වෙන කෙනෙක් කාමයේ සඳහා කරපු දෙයක් තමයි අපිට පෙන්වන්න බැරි. අපි ඒක තමයි නීති ක්‍රියාත්මක කරන්නේ. Tamange දෙයට නෑ. අපේ දෙයටත් නෑ. ඒකෝට අපි පරිව්‍යාබ්බයාබාද පරපීඩාව සඳහා ක්‍රියා කරන්න හැටි බලපුවාම ඒක වසංගගන ඉන්න ගතිය තමයි අවිද්‍යාව කියන්නේ. යම් කිසි කෙනෙක් විවෘත වෙන්න පුළුවන් නම් ඒකට. මට යම් කිසි නොලැබිච්ච දෙයක්. ඒකට කියනවා අවස්ථාවාදී කියලා. තමයි සුදුසුකම තියෙනවා ගෙන්න එපාය. දැන් මේ කියන්නේ සුදුසුකම තියාගන්න නෙවෙයිනේ. මේ මේ ප්‍රයෝගයෙන් ගන්න හදනවානේ. එහෙම නැත්නම් අවස්ථාව ගන්න හදනවානේ මේ කටයුතු කරන හැම වෙලාවකම අපි කාගේදෝ සම්පත්තියක් තමයි මේ උතර ගන්න හදන්නේ. ඒ නිසා මේ සම්පත්තිය අයිති කරට අනිවාර්යෙන් පීඩාවක් මේක වෙනවා. නැත්නම් සාධාරණව මේ වස්තු අයිති කරට පීඩාවක් වෙනවා කියලා. යම් කිසි කෙනෙකුට ඒක සිද්ධ වෙච්ච දැනෙන සිද්ධ වෙච්ච දැනගන්න පුළුවන් නම් ඒකට බෞද්ධයෙක්ම වෙන්න ඕනේ නැහැ, සතිය පිහිටවන්න ඕනේ නැහැ, සිල් අරගන්න ඕනේ නැහැ, භාවනා මධ්‍යස්ථාන වෙන්න ඕනේ නැහැ. කෙනෙකුට වැටෙන්න ඉඩ තියෙනවා. මේ නිසා අනුන්ට තමන්ට මේ අනාගත සැලසුම් නිසා නැත්නම් මේ කාම සිහින හීන මාලිකා නිසා පීඩාවටපත් වෙන බව දන්නවනම් එයාට ඒ දැනීමට සාපේක්ෂව ඒ කාමේ නැති අවස්ථාව රාගේ නැති අවස්ථාව සසඳන්න පුළුවන්. නමුත් අපිට වෙලා තියෙන එක තියෙද්දි තියෙන වෙලාවේ ඒක දැක ගන්න අපිට පුළුවන්කමක් නැහැ. මම මේ පෙලෙන්නේ කාමෙන් කාමක බාටපත් වෙලා රාගෙන් රක්ත බාටපත් වෙලා කියලා දන්නේ නැති මනුස්සයට තමයි පුතඥය කියලා කියන්නේ. එයා ඒක මේ සාමාන්‍ය දේ බාටපත් කරගන්න. ඒක කාටත් වෙන දෙන්නේ. ඔක පිළිබඳව හොයන්න යන්නේ නැහැ. නමුත් ඒ නිසා යාට ඒකෙන් Tamanට පීඩ වෙන්නේ නැහැටි උද්දච්ච පහළ වෙන හැටි අනුන්ට පීඩා පිණිස දැන ඕන දැන කටයුතු කරන හැටි කුබය පාක්ෂිකව කටයුතු කරන තේරෙන්නේ නැති නිසා මෙයාට රාගයේ නැති වෙලාවේ හිතක් නැත්නම් රාග නැති හිතක් ආවොහම සංසන්දනාත්මකව දැනට තමන්ට අනුන්ට පීඩා වෙනස දැන් සලසුමකුත් නැහැ හිතන්නෙත් නැහැ නිර්මාණ කරන්නෙත් නැහැ අන්න තමන්ට දුක් පිසට නිර්මාණ කරන්නේ නැහැ දෙපැත්තටම නිර්මාණය දැන් හිතේ චිත්තචෛසිකෝල අසහනකාරී ගතියක් නැතය ආතති ගතියක් නැතය එහෙම නැත්නම් ඒක නා දෙපැත්තෙම මේ චෛත්‍ය චිත්තචෛතික ධර්ම වශයෙන් ශාන්තියක් බුද්ධ විඳිනවා කියලා තේරුම් ගන්න බැරි අපි ඒ කාමයෙන් කාමරත්තව ගත කරනකොට ඒකට අවදි වීමේ ශක්තියක් අපිට නැහැ කාමයේ ඒ වගේ අපි වසං කරනවා අපිව වහයලා ගන්නවා අපිව යටපත් කරනවා මේ යටපත් කරපු කාමයට ඕනම දෙයක් කරයි ඒක නිසා කියනවා මේ ලෝකේ කාමයටත් ද්වේෂයේ කෙලවර වෙන යුද්ධයටත් ඕනම දෙයක් සාධාරණයි. කාමයෙන් රත් වෙච්ච මනුස්සයාට ඒක ළඟා ගැනීම සඳහා කිසිම ආචාර ධර්මයක් කිසිම දෙයක් බලපාන්නේ යුද්ධයටයි කාමයටයි ඕන දෙයක් වළංගුයි. හැබැයි ඊට පස්සේ ඒක ඉවර වෙච්ච ගමන් Taman දන්නවා ලෝකය විසින් විනිශ්චයට ලක් කරනවා. තමා විසින් විනිශ්චයට ලක් කරනවා. නීති විනි විනිශ්චයට ලක් කරනවා. කර්ම විසින් විනිශ්චයට ලක් කරනවා. ඒකවල පපුවක් දෙක ගන්න හඬනවා. අයියෝ මට වෙච්ච දෙය කියලා. නමුත් ඒ කරන වෙලාවේ ඒකේ තියෙන මේ මත් කරන ගතියට කියනවා කෙලෙසෙනවා කියලා. කෙලස් කියන්නේ ඕනෝක. කෙලෙසකටපත් වුණාට පස්සේ ඒක නා ඒ දේ සංසන්දනාවක බැලීමට තියෙන යුක්තිය නැති වෙනවා. ඒ දේෙන් අභිභවණය කරනවා යටපත් කරනවා. ඒ නිසා යාට තේරෙන්නේ ඒ ඉන්න මානසිකත්වයට දෙදී මේක Tamanට බාධාවක් පීඩාවක් අනුන්ට බාධාවක් පීඩාවක් Tamanට අනුන්ට බාධාවක් පීඩාවක් වශයෙන් ඇත්තටම කියනවා නම් එහෙව් කෙනෙක් එහෙම අපි තුන් කාම අපරාධයක් කෙනෙක් කිරුවා කියලා කාම අපරාධේ නැති වෙලාට යව උසාවි කූඩුවට නංවලා අසවල අසවල් දවසේ අසවල් වේ කාම අපරාධි කළා නේද ඉතින් මං සෝ කිව්වට පස්සේ අපි අර කසපාර දෙනවා ඉරවිලංගුවේ දානවා නානාවෙත් දඬුවම් දෙනවා. ඉතින් කිසිම තැනක බුදුරජාණන් වහන්සේගේ නීතියේ විනය එහෙම එකක් නැහැ. මොකද ඒ කාමාශාව ආපු වෙලාවේදී ඒ කටයුතු කරාට දැන් මේ කාමාශාව නැති වෙලාදී ආ සීබුද්ධි එළවල ඒක විනිශ්චය කරන්න අයිතියක්. තවත් කාමයේ ඉන්න විනිශ්චයකාරයෙකුට හැකියාවක් නැහැ. කාම ලෝකයේ රජ වෙලා ඉන්න තවත් විනිශ්චයකාරයෙකුට අරමණත උසාවි කුඩුවට නම් වලා යට විනිශ්චය කරන්න පුළුවන්. මහා එකා කාමයේ අතහැරලා යනවා. මහා එකා කාමයේ අතරින් නැතුව කාම ලෝකයේ මේ විනිශ්චය කරන ලෝකෙක අපි ඉන්න බව නොදන්නවා නම් ඉතින් සෝරි කියලා තමයි කියන්න තියෙන්නේ. මේ ලෝකයේ එක එක්කත් නීති හදාරන එක එක්කත් යුක්ති පසින්දන එක එක්කත් අඩු ගානේ ධ්‍යාන භාවනාවක් කරලා తాවකාලිකව කාමේ නැතර කරපු කෙනෙක් නම් මට අයිතියක් තියෙනවා තව කාම්භෝගී කෙනෙක්ගේ යුද්ධිය පසලන්න. ඒක නිසා ඒ බුදුම ස්වාමීන් වහන්සේ කියනවා අනේ අඩුවාන මේ අග්‍රවිනිශකාරෝ ටිකවත් භාවනා කරනවනම් ලෝකේ ඉන්නේ. ඒකේ කොටුවක්වත් මේ ධ්‍යාන භාවනාවක්වත් තියෙනවා කොච්චරක් විසඳන්න පුළුවන්කමක් තියෙයිද? ඒ හාදේ ඉන්න කරන්න වෙලා නැහැ. වැඩ අනුන්ගේ නඩු විසඳන්න තියෙනවා, සල්ලි කඩා ගන්න තියෙනවා. ඉතින් එහෙම නීතියක අපි ඉන්නේ. බුදුජානනාංශය මේක පෙන්නලා මතක් කරලා තියෙනවා. උඹට තියනද බලාපන්. තව කෙනෙක්ගේ කාමයක් පසිඳලන්න යුක්ති විසලන්න අයිතියක් ඔබ කාම ලෝකේ ඉන්න ගමන්. හැබැයි මම ක්‍රමයේ කියලා දෙන්නා. උඹට මෙන්න කාම හිතේ වෙන පරිලාහය. මෙන්න පීඩාව. මෙන්න දැවිලි දැවිලි. මෙන්න කාමේ නැති හිතේ තියෙන සාන්ත ගතිය. ඔන්න ඔබට අද්දකල බලපන්. අද්දකල බලුත් මම ඔබට එකක් කියන්න. උඹ අනුන්ගේ ගුණ කන්දල් හොයන එක නතර කරායි ඔබ. අනුගේ කාමනාට විසඳන්න ඉස්සර වෙලා මේ ලැබිච්ච සාන්තිය බලාගෙන ඔබ ඉඳී අඩු ගානේ ඒ ටිකවත් කරන්නයි මේ බණ කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ කියන දේ නැත්නම් මේකේ තියෙන සත්‍යක්ෂණය ප්‍රත්‍යක්ෂ කරන්න උරගා බලන්න පියවර කීයක් යන්න ඕනද කෙනෙකුට මේ කාම ලෝකෙන් ටික දවසකට සමුගන්න වෙනවා අපි ඒකට අබිනිෂ්ක්‍මණය කරනවා කියනවා ගිහිගේ අතහරිනවායි කියලා කියනවා එහෙම නැත්නම් කාම වස්තුකේ වෙන් වෙන්න කියලා කියනවා. ඉතින් ඒක අපි දන්න කොච්චර අමාරුද කියලා. පරිේශන මට්ටමකට හෝ කාමයෙන් වෙන් වෙනවා කියන එක අපිට පේන්නේ සමාජ ධර්මයට විරුද්ධව යෑම. මේ පිස්සු කොහොම ජීවත් වෙන්න පුළුවන්ද ලෝකේ? ඒ වයර් මාර් වෙච්ච කට්ටිය තමයි එහෙම කරන්නේ ඕනේ නෑ. අපි මේ කාම ලෝකේ ඉමු කියලා. ඉතින් ඒ නිසා මේ පැවිද්ද මේ භාවනාව සාමාන්‍ය කාම ලෝකයට කරන බරපතල අභියෝගයක්. ඉතින් ඒක අදත් එහෙමයි. ඒක එදත් එහෙමයි. ඒක මන්නම් කිසිසේත්ම දකින්නේ මේ බෞද්ධයා මේක පිළිබඳව සෞඛ්‍ය සම්පන්න චින්තනයක ඉන්න බවක් නම් කොහොමඩක්වත් පේන්නේ නැහැ. අබෞද්ධයයි කියලා විදියට පාඩුවකුත් නැහැ. කොයි කෙනත් මේ කිහිගේ අතහරිනවට කාම ලෝකෙන් බෙන් වෙනවට කොහොමඩක්වත් කැමැත්තක් නැහැ. සර්වඥාන්සේ වැඩ ඉන්න කාලේ හිටිය හොඳ තරුණ ලස්සන භද්‍ර යවුනේ ඉන්න ස්වාමීන් වහන්සේ නමක් සමිද්දි කියලා. මේ ස්වාමීන් වහන්සේ මේ වගේ හොඳට අවුව පායන වෙලාවක අවු බස්සා කරේ. ඉර බැහැගෙන යන වෙලාවේ ලෝකේ සීතල වෙන වෙලාවේ තපෝදාවණියට ගිහිල්ලා තපෝදාව නදිය කියලා කියන්නේ උණුදිය ගංගාවක් දැනටමත් කියහම ඒක දැක් ගන්න පුළුවන් රජගහ නුවර. ඊළ හොඳට නාලා එළියට ඇවිල්ලා සිවුර ගලවලා යටාන්තයෙන් විතරක් ඇඟ වේලෙන්ද පොඩ්ඩක් ඉවුරේ වැඩ හිටිය වැඩ හිටියා ඒ කාලේදී වුණ ක්‍රමය ඇරියට මේක දැකපු ඊලන්දාරි දෙයියෙක් මම ඊලන්දාරි ලිවජෙන් තමයි දෙයියන් ඊලන්දාරි කම්මන් දන්නේ ඊලන්දාරි දෙයියෙක් ඇවිල්ලා කියනවා දහරතුම් බික්කු සුසු කාල කේසෝ මහනෝබ හරිම තරුණයි කළු කෙස් සහිතයි භද්‍රේන යොබ්බනේන සමන්නාගතෝ භද්‍ර යෞවනයේ ගත කරන්නේ පඨමේන වයසෝ ජීවිතේ තුන් යාමේ ප්‍රථම යාමේ අනිකීලතාවී කාමේසු තාම කාම ක්‍රීඩා කරලා දැක්කේ නැති කෙනෙක් කාම ක්‍රීඩා කරලා නැහැ ඉතින් ඔබ මේ බින්දින්න තියෙන මනුස්ස කාමද පෙවිඳපන් යකෝ මේ ලැබෙන්න නැති නිවනක් ගැන වතාගෙන මේ විඳින්න තියෙන කාමය ඇයි මේ පාවා දෙන්නේ කියලා එයා කියන්නේ මා සම්දිත්තිකං හිට්වා කාලිකං අනුදාවි. මේ ස්ථාන දෘෂ්ටික වූ මේ කාමයේ තියේදී ඔය ලබන්න බැරි ඔය ධර්ම සැපයක්, ධ්‍යාන සැපයක්, විපස්සනා සැපයක් ඇයි පිටිපස්සේ යන්නේ කියලා. මේ ජීවිතේ බද්දරය වුණේ කලුකෙස් තිබීටි ජීවිතේ ප්‍රථම යාමේ කාම සැප විඳලා නැතුව මිනිස්සු විසින් විඳින උත්තරීතර කාම සැප විඳපන්. ඒ වෙනුවට මේ සාන්දෘෂ්ටිකයක් අස්පනා පිට පේන මේ කාමේ තියාගෙන මේ අකාලික වූ පස්තෙඤ්ඤම් පරන්දුවට නිවන ගැන මොකටද මේ තැවෙන්නේ කොච්චර ධාර්කයේද කියලා බලන්න මේ దేవතාවය විල කියනවා එතකොට සම්මුද්ධි ස්වාමීන් වහන්සේ මේක దేవතා සංවිත්තේ සංවිතනිකා පළවෙනි පුතේම සඳහන් වෙනවා නක්කෝ අහං ආවුසෝ සම්දිත්තිකං හොත්තෝ අකාලිකං අනුදාවි මම මේ සාන්දෘෂ්ටික හැපය පැත්තක තියලා නොලැබෙන සුළු නැත්නම් ලබන ආත්මට ලැබෙනවයි කියන මේ නිරාමිස සුඛයක් අනුධාවනය කරනවා නෙවෙයි නැත්නම් ඒක පිටිපස්සේ යනවා නෙවෙයි කාලිකංචකුහං ආවසෝ හිට්වා සම්දිත්තිකං අනුධාමි මේ දුක් දෙන වද දෙන කාලික හැපය පැත්තක දාලා සාන්දෘෂ්ටික වූ නිවනක් සාන්දෘෂ්ටික වූ අසහනෙන් තොර ගතියක් සාන්දෘෂ්ටික වූ ආතතියෙන් තොර ගතියක් සාන්දෘෂ්ටික වූ නිර්ාමිෂ සුඛයක් තමයි මම පිටපස්සේ යන්නේ කියලා. ඉතින් මේකේ దేవතාව සහ සමිද්දි ස්වාමීන් වහන්සේ සාන්දෘෂ්ටික කියන වචනයට අර්ථ දෙනවා. దేవතාව සාන්දෘෂ්ටිකයි කියලා කියන්නේ මේ ලස්සන රූප බැලීමෙන් මේ අස්පනා අපිට ලැබෙන සැප. මනාව ශබ්ද හීමෙන් අස්පනා අපිට ලැබෙන සැප. මනාප ගඳ, මනාප රස, මනාප පහස කයට ලැබෙන පහස ලැබීමෙන් මේ අස්පනා පිට ලැබෙන සැප ආයකට සාන්දෘෂ්ටිකයි කියලා කියනවා. මේ භාවනා කළ දෙඤ්ඤම් කියලා බලාපොරොත්තු වෙන දෙඤ්ඤම් සැප තියෙනවනේ. ධානය ලැබෙනවා, විපස්සනා ඥාන ලැබෙනවා, මාර්ගඵල ලැබෙනවා. නිවන ඒක මේ පස් දෙවෙනක් නේ. ඔබ මේ ලැබිච්ච නැති දැකෙත් නැති. මේ නිවනක් පැත්තකදීද මේ ලස්සන ජීවිතේ භද්‍ර යවුණේ ඇයි මේ සාන්ද්‍රික දාන දොස්තික සැප ඉක්මවන්නේ අතහරින්නේ මගේ ජීවිතේ දෙසරයක් විතර ওই සිද්ධිය සිද්ධ වුණා ඒකට හැබැයි මම පැවිදි වෙලා නැහැ නමුත් පැවිදි වෙනවා කියලා ඇහෙනකොටම දෙතුන් දිනක් මට ඇවිල්ලා කියලා තිබුණා මේ පැත්තට කතා කරලා බොහොම මාතෘ ප්‍රේමයෙන් කතා කරලා කියනවා අනේ පුතේ මගේ අම්මා නෙවෙයි උනට ඒ අම්මා වගේ තමයි අනේ පුතේ ඔව දෙල්ලම් කරන්න යන්න එපා. ඔබ තාම බැඳලා නැහනේ. ඔබ රට ගිහිල්ලා නැහනේ. රස්සාවක් කරලා නැහනේ. ඒ ටික කරලා හිටපන්කෝ ඉස්සර වෙලා. ඔය කරන්න හදන වැඩේ කීප දිනක් මම දන්නවා ඔබ භාවනා කරන්න කියලා මාන වෙන්න කියලා පිස්සු ඇදලා තියෙනවා කියලා. ඉතින් මට හිතනවා යාටත් පිස්සු මටත් පිස්සු දැනටමත් අලුතෙන් හැදෙන්න පිස්සුවක් නැහැ. ඊට පස්සේ මම ගමන්න රට ගිහිල්ලා තියෙනවා. රස්සාවකුත් කරනවා. බැඳලා නැහැ. එසකොට නිකන් තුනෙන් දෙකක් පස්සට ගියා. ඒක ඒ උනට බැඳලා පස්සේ ඕක ගැන කල්පනා කරොත් මොකද කියලා. බැඳපු කට්ටියෙන් දැන් අහතයි පස්සේ කල්පනා කරපුවා මොකද වෙන්නේ කියලා. ඊට පස්සේ මට බොහෝම වෙලා ගන්න සිද්ධ වුණා මම දන්න පාලියෙන් බන්න ඉංග්‍රීසියෙන් බන්න දන්න සිංහලෙන් නෑ මට මානව අයිතිවාසිකමක් තියෙනවා මගේ පරිශ්‍රණය කරන්න. ඒ නිසා මම මේ කරනවා කමන්නේ පරිස්සමෙන් ඈ. මම පරිස්සම් වෙන්නේ ඉවා නේ තාම මට මතකයි. තව එක්කෙනෙක් එක්ක මම රස්සාව කරන කාලෙම ඔය වාහනේ යන ගමන් මොකද්ද එකක් කියනකොට මම කව මට ඔච්චර දිග යුද්ධර ප්ලෑන් නැහැ මම තමයිලාට මේ පැවිදි වෙන්න ඉඩ තියෙනවා මම තමයි පූර්ණ කාරණ භාවනා කරන්නේ. ඒ ඒ කියන රෝණ මහත්තයාට ලොකු ලැජ්ජාවක් ඇති වුණා. එයාගේ පෞද්ගල ජීවිතය අසාර්ථකයි අසාර්ථක කියලා කියන්නේ මනාපතාලයට යන්නේ නැහැ. ඒව දැකලා මම පැවිදි නොවෙන්නේ විවාහ නොවෙන්න තීන්දුව ගත්තයි කියලා යාට ගිල්ට් එකක් ආවා. ඊට පස්සේ කොහොනේ මාත්තු මේ අපේ පෞල් ජීවිතේ බලලා ඒක කලකිරලාද බඳින්නේ නැත්තේ මේක කලාතුරකින් වෙන එකක් බඳපු උඟ කට්ටිය ඉන්නේ සන්තෝෂෙන් කිව්වා මං කිව්වා මට ධම්මික හැමදෙරෝ කියලා තියෙන බඳපු එක එක්කත් ලෝකේ සන්තෝෂෙන් නැහැ කියලා ඉන්නවනම් බඳපු නිසා නෙවෙයි උන්ගේ මනුස්සකම නිසා බැඳිල්ලෙන් හරිය එක එක්කත් ලෝකේ නැහැ කියලා. ඉතින් ඒ නෝනා කිව්වා එහෙනම් මේ මම දැකලා නෙවෙයිද පස්චාත නැහැ මම විතර නෙවෙයි. අනේ අපේම ඉන්න අනිත් කට්ටියත් පෞල් ජීවිතය අසාර්ථකයි ඒක දැකලා. මම කිව්වා නෑ. ඒ උඹලා ඔය පෙන්වන්නේ ලොකු චිත්‍රේ කොටසක් විතරයි. මම දකින්නේ මේක මඩේ කකුල තැබීමක් ආය ගන්න බෑ. ඉතින් ඒගොල්ලෝ කියන්නේ හිතන්න තරහෙන්ද කියලා. ලොකු මෛත්‍රියකින් කතා කරන්නේ ලොකු මාතෘත්වයකින් කතා කරනවා ඩකලා කියනවා මේ වැඩේට කරන්න සෙල්ලම් කරන්න යන්න එපා. ඔබ මම මේ දන්න නිසායි කියන්නේ. ඉතින් ඒක වැන්නේ නැයි තක් තිබුණා නම් ඒ අම්මා තමයි මේ කියන්නේ අම්මා වගේ කියන්නේ කියලා කෑවනම් මං අද විදිහට මේ විවේකයට වග වෙනවද කවුරක්වත්? ලෝකෙ දෙන මේ ඔපිනියන් මේ ලෝකේ අපිට පෙන්වන්න හදන මේ අනුකම්පාව තක తీරු බూరు මරි මෝර අනුකම්පාව බුදුසසුනන්සේ ඊට වැඩිය අමාමෑණී බුදු පියාණන් වහන්සේ මේ කතා කරන්නේ. උන්වහන්සේ සාරා සංඛ්‍ය කල්පලක්ෂය කාවුව හොඳට මතකයි. ජාතක කතා විතරක්ම 500ක් 550ක් දේශනා කරලා උන්වහන්සේ කියනවා මෙහෙ කරලා කියන්නේ ඔබලා හිතන්න එපා මේ යසෝදරාව ලස්සන නැති නිසා මම මේ කියනවා කියලා. එහෙම නැත්නම් මේ සිද්ධාර්ථ කුමේ මේ උද්ධෝදන රජුගේ රාජ්‍යපාල තන්ත්‍රය හොඳ නැති නිසා නෙවෙයි. නැත්තම් මේ හතර පෙර නිසාම නෙවෙයි ටික කාලයක් ගන්න නිසා. ඒක නිසා ඒ ස්වාමීන් වහන්සේ සඳහන් කළා කියනවා దేవතාවට කතා කරලා නක්වාං ආවසෝ සම්දිට්ඨිකං මුත්වා කාලිකං අනුදානමි. අකාලිකං කෝ ආවසෝ හුත්වා සම්දිට්ඨිකං අනුදාවින් කියලා මම මේ කාලික කාලික වූ නැත්නම් කෙටි කාලයකට සැපේලවන එහෙම නැත්නම් මන අපිට ලස්සනට පෙනුනට ගිනි අඟුරක් ගිල්ලා වගේ පස්සේ පුච්චන මේ සැප හිත් පැත්තක තියලා මම සාන්දෘෂ්ටික වූ එතන එතන ලබන්න පුළුවන් සුවයක් බුද්ධ විඳිනවා කිය. ඉතින් මේ එතන එතන විඳින්න පුළුවන් සුඛය මොකද්ද? භවනාකාරයට හම්බ වෙන්නේ. සම්කිසි භාවනා කරන කෙනෙකුට එතන එතන ලැබෙන ඒ විවේකය ඒ අසහනෙන් තොර ගතිය ඒ ආතතියෙන් තොර ගතිය තාම තේරිලා නැත්තම් ඒකේ නටයි මේ බණ කියන්නේ. භාවනා කරනකොට කොහොමද එතන එතන විවේකයක් ලැබෙන්නේ? එතන එතන අසහනෙන් තොර ගතියක් ලැබෙන්නේ? එතන එතන ආතතියෙන් තොර ගතියක් ලැබෙන්නේ කියලා දන්නවනම් එයාට හිතා ගන්න පුළුවන් මේ තබන තබන පියවරක මේ විදිහ ආතතියෙන් තොර ගතියක් තියෙනවනම් අවසාන ඵලය වෙන ඒ චේතෝමති පඤ්ඤා විමුක්තිය යනකොට කොච්චර සාන්දෘෂ්ටික වූ ආතතියෙන්තර අසහනෙන්තර ගතියක් එයිද කියලා. ඉතින් මේ භාවනා ලෝකේදී ආ බලනකොට පැත්තක තියමුකෝ කාම ලෝකේ. භාවනා ලෝකේදී ආ බලනකොට භාවනා කරන හුඟ දෙනේ භාවනා කරන්නේ දඬු කඳේ ගැහුවා වගේ හිත නරක කරගෙන අරකමට තාම ලැබුණේ නැහැනේ මට මේක ලැබුණේ නැහැනේ මට අරක අඩුයිනේ මේක අඩුයිනේ කියලා පුදුමාකාර තිත්ත වේතක් ගන්නවා වගේ. පැංගිරි මොහුනේ. පව් කියලා හිතනවා සෝරි කියලා හිතනවා මට පව් අප්ප මෙච්චර ගිහි ගියත් ඇල්ලලා දාලා ඇවිල්ලා මේ විඳන විඳවිල්ල. ඒ මොකද මේ ධර්මයේ තියෙන සාන්දෘෂ්ටිකකම දන්නේ නැහැ. ඒක මම මේ කියන්නේ ඒක එච්චරම මේ ලේසියෙන් අල්ලගන්න පුළුවන් එකක් නිසා නෙවෙයි. නමුත් මේ වගේ මාතෘකාවක් අරගැනීමෙන් මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි මේ සීල ශික්ෂාව ලැබීමෙන් මොකක්ද අපිට හම්බෙන සාන්දෘෂ්ටික ඵලය? ඉස්තරාත්මට හම්බෙන එකක් හෝ දෙඤ්ඤම් කියන සැපක් නෙවෙයි. මේ ජීවිතයේ Tamange සීලේ නිසා ලැබිලා නැත්තම් ඒකට අපි කියනවා සීලබ්බත පරාමාස කියලා. සීලේ වැරදිලට අල්ලා ගැනීම නිසා සීලය වෘතයක් කරන වදේ. මේකට කියනවා සදාචාරවාදය කියලා සාමාන්‍ය ලෝකේ. මොකද දෙනෙක් මේ අනික් අයට රකින්න බැරි සීලයක් මම රකින්නයි කියලා බුදුජානනාංශයක සඳහන් කරනවා මේ මිනිසයා අත්ත්ුක්කන්දන පරවම්බන කරනවා අරයා සිල් නෑ මම විතරයි සිල් මේ මිනිසයා තිරිසනෙක් නිරිසතෙක් මම ඇවිල්ලා දෙයයන්ට මිනිසයන්ට පරිදි ලොකු කෙනෙක් කියලා තමන්ගේ සීලය නිසා අනුපහත් කළ සලකන තමන් උසස් කළ සලකනවා නම් බුදුහාමුදුරගෙන මේ සීලවන්ත වූ අසප්පුරුෂයි කියලා කියනවා හරි නෑ එහෙම සීලවන්ත අසත්පුරුෂය කියන එක. නමුත් එහෙම කියනවා බුදුහාමුදුරුවෝ. සීලවන්ත අසත්පුරුෂයා මේ සීලේ හේතු කරගෙන මාන්නයට වැටෙනවා. මම උසස් අනිත්‍ය පහක් කියලා කියනවා. බුදුන් අසත්පුරුෂය කියනවා. සීලය අපට ඕන කරලා තියෙන්නේ මේ අත්ථානුවාද බය තමන්න තමන් දෙස් දෙන ගතිය පරානුවාද බය අනුන්ට තමන් දෙස් දෙන ගතිය දණ්ඩ බය රටේ පවතින තියෙන සිවිල් නීතියෙන් වැටෙයි කියන බය. තව අභාභය කියන මේ හතරෙන් දුරවන් වීමට කියනවා ආභය කිය. සීලයට නම තමයි අභය. සීලේ නම තමයි ക്ഷേමය. ඒක තේරෙන්නේ නැත්නම් ඒක තේරෙන්න නම් ශිල්පද කඩනකොට තියෙන අසහනය දැනෙන්න ඕනේ. ඊට පස්සේ තමා විශ්ීම සම්බන්ධ තමාදන් කළ ශිල්පදයක් රකිනකොට දැන් ඒ අසහනේ නැහැ. දැන් අන්දුවේ රාජ්‍ය පොලිස්පති කවුරුන්ත් අපිට ප්‍රශ්න නැහැ. මොකද අපි නීතිය කඩන්නේ නැහැ නේ. නීතිය කඩනවනම් තමයි බන්ධමක් ඕන කරන සපෝට් එකක් ඕන කරන්නේ හරිය දැනගන්න ඕනේ මෙයා දැනගන්න ඕනේ. අන්න ඒ මට්ටමේ නැතුව රකින්න සීලයට බුදුහාමුදුරු කියන්නේ සීලබ්බත පරාමාස කියලා සෝවන් වෙනකොට ඔන්න ওই ටික නැතු වෙනවා. සීල රකින්න මෙන්න පරෝජනේ සලකලා. ඒ පරෝජනේ ඔය උච්චර මේ විස්තර දැනගන්න ඕනේ පොත්පත් කියවන්න ඕනේ එකක් නෙමෙයි පොත්පත් වල තියෙනවා දැනගන්න ඕනේ කාටරි කියලා දෙන්න. නමුත් සීලේ තමයි දෙන්නට මේ සීතල ගතිය, හික්මිච්ච ගතිය, සදාචාරවත් ගතිය ඕන තැනකට බය නැතුව සංඝ සභාවකට, රාජ්‍ය සභාවකට, බ්‍රහ්ම සභාවකට, දේව සභාවකට ඉදිරිපත් වෙලා යන්න පුළුවන්. මොකද Taman දන්නවා Taman අතින් වැරදිලා නැහැ කියලා. අන්න ඒක තේරෙන්නේ නැත්නම් මේ සීලේ නිසා මේ වගේ අපි අපහසුතාවයටපත් වෙනවා නම් එතන මේ සීලය. ඊට පස්සේ සමාධිය කර ගියාට පස්සේ එම කියනවා නම් අපි කිව්වෝ ඉඳගෙන දැන් සීලෙන් කරන්නේ කාය වචන දෙක ඉක්මන එකනේ. සමාධියට පස්සේ ඒක මත ඉඳගෙන අපි එකම අරමුණක හිත පිහිටවනවානේ. එතකොට අපි නානා අරමුණු વિશે යෑම කාම ඡන්දේ වශයෙන් ගන්නවා. ඒ කාර්මණක හිත පිහිටවීම ඒකාග්‍රතාව වශයෙන් ගන්නවා. ඒකෝදි භාව වශයෙන් ගන්නවා. නැත්නම් අපි මෙහෙම කියමු. සීල නැතිකම කියලා කියනවා කාමීත්‍යචාරය කියලා. කාම වස්තුන් කෙරෙහි අනිශ්චිතය හැචරෙනවා. එහෙම නැත්නම් ආචාර ධර්ම දන්නේ කාම ආචාර ධර්ම දන්නේ අභිචාරවත් විදිහට ආචාර ධර්ම නැතෝ කාමයේ හැසිරීම කාම කාම මිත්‍යාචාරය කියනවා අපි ඒක නතර කරනවා ඒක විදිහකට ශිල්පද රැකීමේ ඊට පස්සේ හිතට නැගෙනවනේ මේ ඉඳගෙන කුට්ට කුඩ ඉඳගෙන හිටියා සිල් අරගෙන හිටියා සිල් තුමද හිටියා භාවන මැදත් හිටියා කාම හිතවිලි එනවනේ ඒක ඒ කර්මවල හිත තියන්න දෙන්නේ ප්‍රධානම සතර වශයෙන් බුදුරජාණන් වහන්සේ අඳුරලා දීලා තියෙන්නේ මේ කාම ඡන්දය මේ කාම ඡන්දේ නිසා දාන්න ക്ഷേම භූමියේ හිත තියන්න දෙන්නේ ඒක හොඳටම තර්කයට දානවා නමුත් හිත ඇදලා යනවා අර විදිහට කාම වස්තුන්ගෙන් වෙන් වෙලා ආවත් මේ කාම හිතිවිලි වද දෙන එක මේ එක්කෙනෙකුවත් පුද්ගලික දෝෂයක් නෙවෙයි ඒක මානසේ හැටි අපි කාම වස්තුන්ගෙන් වෙන්වීම සඳහා අපි යම් ප්‍රයත්නයක් කරුවා නම් අපි ඒකට කියනවා සීල ශික්ෂාව කියලා. ඊට පස්සේ අර හිතට එන කාම සිතිවිලි නැත්නම් කාම ඡන්ද ඒ කියන්නේ විවිධ රූප බලන තියෙන ආශාව, ශබ්දහන තියෙන ආශාව, ගන්ධ රස පහස විඳින තියෙන ආශාව, හිතු හිතු දේවල් කල්පනා කරන තියෙන මේ දේවල් පිළිබඳ ආශාවට කියනවා කාම ඡන්දය කියලා. ඒ කාම ඡන්දේ වෙනකොට ඒ කාර්මුණක මේ දර්ශනයක් වශයෙන් කොත් වාඩිලා ආනපන හිත පවත්වා ගන්න පුළුවන් නම් ඒ නිසා අර කාම පරිලාහ නැත්නම් ක්ලේශ කාම සංසිඳීම අධදකලා කෙලේශ කාම තියෙනකොට මේ තරම් වෙහෙසයි කෙලේශ කාම නැති කොනකොට නැත්නම් කාම ඡන්දේ නැති වෙනකොට ඒකාග්‍රතාව වෙනකොට මේදී වෙනසයි කියන එක අපේ ශාසනේ නැත්නම් මේ ථේරවාදී උගන්වන්නේ කාම සැප ඉන්ද්‍රිය ප්‍රතිබද්ධයි කාම බද සැප ආමිෂයි නඩත්තු කිරීම ඉතාම වෙහෙස කරයි මේ සමත තැපය නැත්නම් අරමුණක තැම්පත් වීමෙන් ඇති අපේ නිරාමිෂයි ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ නැහැ කිසිම නඩත්තු වේදමක් නැහැ කිසිම තරඟකින් තොරව ලබන්න පුළුවන් නිතරංග ජයක් මේ නිතරංග ජයට මෙච්චර ඉඩ තියෙද්දී අච්චර කුලල් කාගෙන ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන කරගෙන අර කාමසපේ විදිනකට පේන්න පිටිනකොට කියන්න තියෙන්නේ අපි ලොකු සංචින්න කාලේ කියනවා අසුචි වලක ඉන්න අසුචි පණුවෝ ලොකු අසුචි කැලක් හම්බෙච්චාම උඩ පණිනවලු අම්බෝ මම දිනුවයි කියලා. එයා අරගෙන දුවනවලු අනික අසුචි පණුවත් එක වරන්ට උඹලට හම්බුනේ මට තමයි ලොකු කැලල හම්බුනේ කියලා. මොකද්ද? ලොකු අසුචි කැලල. ඔන්නෝක තමයි කාම ලෝකේ අපි ලබන ලාභ සත්කාර සම්මාන සිලෝක. ඒක කොච්චර අපි බැඳිලා ඉන්නවද කියනවා අපිට මේ භාවනාවක් සඳහා වෙලාවක්වත් නැහැ. වෙලාව ලැබුණාට භාවනා හරියනවා කියන එක නෙවෙයි මම මේ කියන්නේ. භාවනා හරි ගියාට පස්සේ තමයි තේරෙනවා නම් මේ ඒකාග්‍රතාවය කියලා කියන්නේ අපි කියනවා මේ සමත භාවනාව කියලා. නානා අරමුණු વિશે හිතනන්නත් ආරවීම වෙනුවට එක චිත්තක්ෂණයක හෝ එක දිගට තියෙන චිත්තක්ෂණ කීපයක් හෝ දවසේ බොහෝ වාර ගණනක් හෝ එක අරමුණක හිත පවත් ගන්න පුළුවන් නම් ඒකට බුදුහාමුදුරු ඒකෝදි භාව කියන වචනේ පාවිච්චි කරනවා. එහෙම නැත්නම් ඒකාග්‍රතාවය කියලා හිතනවා. හිතනද තරංග ඇවිල්ලා වාඩි උනායි කියලා භාවනා පරියන්කේ. අපි සක්මන් කරලා ඇවිල්ලා වාඩි උනායි කියලා අපි නිකමට උපකල්පනය කරමු. වාඩි උනාට පස්සේ අපි ඒ කායර දෙන්න පුළුවන් උපරිම ඒ පහසුකම් ටික තියලා මේක සමමිතිකව වාඩි කරලා පట్టල කරලා සැහැල්ලුවෙන් කල්පනා කරනවා දැන් මගේ හිත අතීත අනාගතයට අතෙන්ට මෙතෙන්ට අරයට මෙහාට යන්නේ නැතුව මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියන වර්තමාන මොහොතට ගන්නයි මම මේ උත්සාහ කරන්නේ. එච්චරයි මගේ මුළු භාවනාවම උච්චරයි. ඉතින් එහෙම ඉන්නකොට මේ සත්‍යාවේ ආනිසංශයක් වතයෙන් කෙනෙකුට පුළුවන් වුණා නම් මම දැන් මෙතන ඉඳගෙන ඉනකොට මට මේ පොළවේ පය හැපෙනවා දැන්. කය හැපෙන තැන දැනෙනවා. ඇත්ත එක වහගෙන හිටියත් මට මේ කය සමමිතිකව තියෙන බව තේරෙනවා. ඇතික වහන්න බැලුවත් මට අරගෙන බැලුවත් මට මස් පිඩු වල තදවීම අංගපසංග වල දැඩි ගති දඬු ගති නැති බව තේරෙනවා නම් එයාට පුළුවන් දැනගන්න දැන් ඔන්න මගේ හිත මේ වර්තමාන මොහොතට ආවයි කියලා. ඉතින් මම මේ චිත්‍රයන්ද මොකටද? එක චිත්තක්ෂණයකට හෝ කාට හරි මේ මම දැන් මෙතන තැනට ආවයි කියලා කියන්න නම් එයා සාකල්යෙම්ම සියලුම ලෝක වස්තුන් හිතින් දන් දීලා තියෙන්න ඕනේ නැත්නම් හිත චිත්තක්ෂණයකවත් කයර ගන්න බෑ. එනිසා අපි හිතමු කවදා හරි කාට හරි කොයි චිත්තක්ෂණයකවත් මොනම හේතුවක් නිසාවත් වර්තමාන මොහොත ගන්න බැරි නම් ඒ කියන්නේ අඩු ගන්න චිත්තක්ෂණයකටවත් භාවනා ප්‍රයත්නයක් වශයෙන්වත් මේ ලෝකයට වෙන් වෙන්න බෑ. දීලා දාන්න බෑ. දන් දෙන්න බෑ. ඒ නිසා එක චිත්තක්ෂණයකට හිත වර්තමාන මොහොතට ගත්තා. ඒකත් මේ මන් දන්න චිත්තක්ෂණයක්. මේ මම දැන් මෙතන. මේක මුළු ලෝකෙම දන් දීපු ශක්තිච රජකමටත් වැඩිය ලොකු දෙයක්. මේකයි බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ. අරඤ්‍යගතෝ වා රුක්ඛමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා නිශීදති පල්ලංකං ආපුචිත්තව පරිමුඛං සතින් උපට්ඨ වේත්වා. අරඤ්‍යකට ගිහිල්ලා ගහක් මොණ්ඩ ගිහිල්ලා ශූන්‍යාගාරට ගිහිල්ලා ඉඳගෙන සතිය පෙරමුණට අනි. සතිය පෙරමුණට ගත්තයි කියලා කියන්නේ මම හොඳට ඕම දන්නවා 100%ක්ම. මම දැන් මෙතන ඉඳගෙන ඉන්න බව. ඒ කියන්නේ මම මුළු ලෝකෙම අමතක කරලා මේක කරන්න පුළුවන් එක චිත්තක්ෂණයකට බුදුපසේ බුදුමහරහතන් එහෙම නෙවෙයි කියන්නේ ඒක. බුද්ධ ප්‍රමුඛ මහා භික්ෂු භික්ෂුණී ඔබේ සංඝයා ප්‍රදාන කරගත්ත බුදුහාමුදුරුවන්ට සියලුම සංඝයා වහන්සලා ඉන්න වෙලාවේදී පුදානයකට වැඩිය ලක්ෂ වාරයක් උතු. මේක මුළු ලෝකෙම දන් දීවා. බුදුහාමුදුරන්ට විතරක් නෙවෙයි, ඔබේ සංඝයාට විතරක් නෙවෙයි සියල්ලම දන් දීවා. ඒ නිසා කාට හරි ඒ ඩිංගිත් දන්නවනම් අඩු ගානේ දන් දීපු මිනිස්සෙක් දන්නවනම් අර මේ 19කට දානේ දුන්නා නැත්තම් බත්තනි මෙච්චරක් හිතුවා කියලා ගණන් කරලා දෙයට වැඩිය මේක චිත්තක්ෂණයක හිත මෙතන ගැනීමෙන් සියල්ල දන් දෙන්න පුළුවන් කියලා. ඒ නිසා කොච්චර දානේ සතුටු වෙන කෙනෙක් කොච්චර සතුටු වෙයිද? එක චිත්තක්ෂණයක්වත් මෙතනකට ගන්න පුළුවන් වීම කියලා. මේක දෙකක් කරගන්න මොනවද අඩු වෙලා තියෙන්නේ? මේ චිත්තක්ෂණ තුනක් කරන්න මොනවද අඩු වෙලා තියෙන්නේ? අවිද්‍යාව, තකතිරුකම, මෝඩකම විතරයි. කවුරු හරි ඉන්නවද කියන්න පුළුවන් කෙනෙක්. යම් තැනක පහසුවෙන් වාඩි වෙලා මට මගේ හිත මට ගන්න බැරි මට කවුරු හරි ගෝණියක් කරලා තියෙන නිසා නැත්තම් දැන් තියෙන UMP ආණ්ඩුවක් හින්දා එහෙ නැත්තම් අපි දැන් ඉන්නේ සමරකේ එහෙ නැත්තම් මං ඉන්නේ උතුරට මුණ දාලා කියලා කියන්න පුළුවන්. ඒ මොනම දෙයකටවත් බෑ වර්තමානයේ හිත ගන්න එක වළක්වන්න එක මානව අයිතිවාසිකමක්. මානවයේ මූලික අයිතිවාසිකමක්. අන්න ඒක අරගෙන ඒකට සමාදන් වෙන්න දන්නවනම් අඩු ගන්න සමත වශයෙන් එයා ඒ චිත්තක්ෂණේ 100ට 100ක්ම මේ කියන කාමෙන් අයින් වෙලා. ඒ විතරක් නෙවෙයි දේශිනුත් අයින් වෙලා. ඉතින් ඒක දන්නේ නැති නිසානේ අපි කියන්නේ මට තාම දිබ්බ චක්කු ඥාන පහළ වුණේ නැහැ මට දිව්‍ය දිව්‍ය සෝත ඥාන පහළ වුණේ නැහැ මට උඩින් යන්න බෑ තාම වතුර ගිලෙන්න බෑ තාම කවදදෝ මට මේ දිබ්බ චක්කු පහළ වෙන්නේ අර ලැබිච්ච ලස්සන අර චිත්තක්ෂණයට වසුරු හෙලනවනේ ලැබෙන අර චිත්තක්ෂණයට වසුරු හෙලනවා මෙන්න මේක නැති කරන්න හර්වචාන්ස සඳහන් කරන මේ සාන්දෘෂ්ටික සැපය මේ එක චිත්තක්ෂණයක් වර්තමානයේ පැවැත්වීමට ගන්න මේ ප්‍රයත්නෙන් ලැබෙන මේ සාන්දෘෂ්ටික සැපය ආමතක කෙරුවොත් නේද සැකයක් අපිට පහළ වෙන්නේ ප්‍රශ්නයක් අපිට පහළ වෙන්නේ ඉදිරියට යන්න බැරි මේකනම් බුදුහාමුදුරගේ ඍජු පණවිඩය මේකනම් මේ සාන්දෘෂ්ටිකයි කියලා කියන්නේ මේක අකාලික නෙවෙයිද යනකොට මේක දැනෙන්නේ නැද්ද ඔකට කල් යනවාද මේක මෝරන්නේ එහෙම ගන්නෑ. යම් චිත්තක්ෂණයක හිත භාවන ඒ චිත්තක්ෂණේ ලෝකේ දන් දීලා ඉවරයි. ඒ චිත්තක්ෂණේ අපට ඒ නිර්ආමිෂ සුඛයක් දැනෙනවා. ඒක අකාලිකවම ලැබෙනවා. ඒකට මේ අද විභාගේ කියලා පරීක්ෂණ පන්තියට දාලා සුමාස තුනට පස්සේ ප්‍රතිඵල එන ගතියක් මේකේ නෑ. මේක මේ ජානුස්සෝනි බ්‍රාහ්මණය අහන්නේ කොහොමද ස්වාමීන් වහන්සේ නිවන අකාලික වෙන්නේ කොහොමද සාන්දෘශික වෙන්නේ අපි හිතනවා නිවන කියලා වෙනම එකක් ඇති. ඒකට යනකම් මේක මෙහෙම වෙන්න තියෙන්නේ මේ වර්තමාන මොහොතේ හිත තබා ගැනීමම తాවකාලික ක්ෂණ මාත්‍ර නිවනක් කියලා බුදුහාමුදුරු කියනවා. ඒකට එන්න පුළුවන්කම තමයි තියෙනවනම් ඒ මනුස්සයා මෙලෝ වශයෙන් නිවන් දකින්න පුළුවන් මිනිහෙන්නේ. එනතම් මෙලෝ වශයෙන් නිවන් දකින්න පුළුවන් ගෑණියක් නේ. මේක පිළිගන්න කැමති නැහැ බෞද්ධයෝ. උගන්නන කෙනා පිළිගන්න කැමතිත් නැහැ කරන කෙනා පිළිගන්න කැමතිත් නැහැ මේ නිවන් දකින්න නම් අන් දෙකක් ඉන්නවනේ මට දැන් අන් ආවේ නැහැ ඕන් අන් අන් හොයන්නේ නැහැ නිවන් දකින්න යනකොට කහ පාට පේනවා මට කහ පාට පේනුන්නේ නැහැ. ඉතින් මේ තරම් පටලවිලි තියෙන නිසා ජානුසෝනි බ්‍රාහ්මණය අහන ප්‍රශ්නේ එච්චරම අතාර්කික නෑ අපිට කියන්න බෑ යා මිත්‍යා දෘෂ්ටික නිසා මෙහෙම කියන්නේ කියලා. ඒ වගේම මේ දේවතාව සමිද්ධාහඳුරන්න කියපු ප්‍රශ්නෙත් ප්‍රශ්නයක් නෑ මොකද එයා දන්නවා රූපයක් බලනකොටම කාමයේ ඇති වෙන හැටි ආසාව ඇති වෙන හැටි අකාලිකව සිද්ධ වෙනවා. මොකද භාවනා කරනකොට එක චිත්තක්ෂණරෝ හිත ගැනීම හරහා මුළු මුළු ලෝකෙම දන් දෙන්න පුළුවන් කියන එක අත්දකලා නම් තියෙනවා මේ ඔක්කොම මේක සමාදන් වෙලා නැහනේ. පිට එළඹ වාසය කරන්න දන්නේ නැහනේ. කවදා හරි මේක තේරෙන්න ඒ චිත්තක්ෂණ ටික වේලාවක් පවත්තන්න ඕනේ. පවත්තලා බලනකොට තේරෙයි මේ පවත්තපු කාලය තුල අසහනයක් නැහැ. ඒ පවත්තපු කාලය තුල ආතතියක් නැහැ. ඉතින් ඒක ආතතියක හිටපු කෙනාට නම් අන්න සාධාන්තනාත්මකෝ තේරෙනවා මේක ඕනම කෙනෙකුට යන්න පුළුවන් ආතතිය නැත්තරක් මේක යෑම වළක්වන්න පුළුවන් බලවේගයක් ලෝකේ නැහැ මේ ශක්තිය කාගවත් අධිකාරී ශක්තියක නැහැ මේක ගැහැණු පිරිමකම මත රඳාපවතින්නේ නැහැ මේක විනය දන්නකම සූත්‍ර පිටකේ දන්නකම මොන දෙයක් අතර රඳාපවතින්නේ නැහැ නමුත් මේක නෙවෙයිනේ අපි මෙතකල් හෙව්වේ ඉතින් මේ විදිහට ලබන මේ කාමච්ඡන්දේ తాවකාලික යටවත් කිරීමේ සැපයට අපි කියනවා චිත්ත විවේකය කියලා නැත්නම් සමත සුඛය නැත්නම් නිරාමිෂ සුඛය. මෙන්න මේක සාධාරණීකරණය කර ගැනීම. තමා විසින්ම මේක තීරුම් අරගෙන මේක තමන්ගේ තර්කණයට නැත්නම් තමන්ගේ අවබෝධයට ලක් කර ගැනීමේ කටයුත්ත විපස්සනාවක්. ඒ කියන්නේ තෑග්ග දෙන එක සමතේ නම් තෑග්ග බාර ගන්න එක විපස්සනාවක්. මට මේ ලැබිච්ච දෙයි මේ බුදුහාමුදුරුව පෙන්වන්නේ වෙන මොකක්වත් මේකේ ආලවට්ටමක් නැහැ. මේට වැඩිය වෙන මොකක්වත් නැහැ. ඔච්චරමයි කියලා තේරුම් ගන්න විපස්සනා ඩොං ගණන් කරන්න වෙයි. කල්ප ගණන් කරන්න වෙයි. මොකද හැම කෙනාම විපස්සනා කරනකොට මොකද්ද අමතර දියක් බලාපොරොත්තු එහෙම තමයි අපි මේ විපස්සනාට කට්ටිය උනන්දු කරවන්නේ. නමුත් අවසානයේ තීන්දුව වෙන්නේ මොකද්ද? මේ වර්තමාන මොහොත හිත පවතින තාක්කල් ඒක දන්නේ නැත්නම් දුකක්. දන්නවා නම් ඊට වැඩි ලොකු සැපක් නැහැ. ඒකට අපි අනන්ත ගිහිල්ලා තියෙනවා. නමුත් ඒකේ තියෙන වටිනාකම, ඒකේ තියෙන සාන්දෘෂ්ටිකකම, ඒකේ තියෙන අකාලිකකම අපි නොදන්න නිසා අපි හිතුවා මේක නෙවෙයි තව නිවනක් කියලා වෙනම එකක් තියෙනවා. ඒක ලැබෙනකන් මේකට අපි දක්වන්නේ දුකක් වශයෙන්, කම්මැලිකමක් වශයෙන්, ඒකාකාරීකමක් වශයෙන්. ඒක නිසා භාවනා කරනකොට දන්න අරමුණේ වැඩියෙන් ඉඳ ඉඳ ඉඳ ඉඳ යෝගාවචරය එකත් එක්ක උසෝදකමක් ඇති කර ගන්නවා. යාලුකමක් ඇති කර ගන්නවා. ඇයියොදයියක් ඇති කර ගන්නවා. ආදකමක් ඇති කර ගන්නවා. නැති වෙන්නේ නැහැ නමුත් ඒත් එක්ක මේ චිත්තක්ෂණේ නීරසකමක් දකිනවා. ඒකාකාරීකමක් දකිනවා. කම්මැලිකමක් දකිනවා. කොම්මැච්ච ගතියක් දකිනවා. බය වෙන සුළු ගතියක් දකිනවා. ඉතින් යෝගාචරයට සැකයක් තියෙනවා. මේක ඉඳලා නැගිටතර පස්සේ නම් මොකද්ද ශාන්තියක් තියෙනවා. හැබැයි මේක මේ නීරස ගතිය නිසා Taman තුල විශාල සැකයක්. මේකද ඔච්චර බුද්ධ ආධුත්මයන් වහන්සේලා විසින් හොඳයි කියලා කිව්වේ. එහෙනම් මින් එහාට මොනවද තියෙනවද කියලා මෙන්න මේ මේ කියන විචිකිච්ඡාව නැතිවම තමයි සෝවන් වෙනවයි කියලා කියන්නේ. සෝවන් වෙනකොට එයා දන්නවා මේට වැඩිය මොකක්වත් නැහැ. මේකෙම ඉඳලා මේක පිළිගත්ත දවසේ මේක දිහා බලන හැටි වෙනස් මේකට අරියාදුකම් නොකර මේක හැකේට භාජනා නොකර මේක පිළිබඳව අවුරු ගන්න නැතුව මේ එළඹිච්ච චිත්තක්ෂණය වර්තමාන චිත්තක්ෂණය සති මාත්‍රාව අප්‍රමාදය තමා විසින් උපයා ගන්න ලද්දක් ඒ ක්‍රමවේදය දැනගත්ත නිසා ඒක උපයාගත්ත කිසිම චිත්තක්ෂණයක විශේෂයෙන්ම සති මාත්‍රාව ඉක්මවලා ලැබෙන අඛණ්ඩ සති ධාරාව තුළ මොනම කෙලෙසයකටවත් ඉන්න බෑ. හරියට තියපු බුලක් පොළවෙන් ගොජ දාගෙන එනවනම් ඒකට කොච්චර පිටුරු දැම්මත්, උඩ කොච්චර කාටුව ගිහලා දැම්මත්, කොච්චර දුවිලි දැම්මත් ඔක්කොම පිහගෙන දීපු තුලේ පිරිසුදු වතුර එන්න වගේ. මේ සති සතිය පවත්නකොට අනන්ත ප්‍රමාණ කෙලස් වැටෙනවා. ඒකට එකක්වත් හිටින්නේ නැහැ. ඔක්කොම පිහගෙන යනවා. අන්න ඒ තරමට මේ සති මාත්‍රාව දියුණු කරන්න නම් ඔය සමතයෙන් නැත්තම් චිත්ත විවේකයෙන් නැත්තම් తాවකාලිකව මේක අඳුනගත්තට මදි මේක පිළිබඳව සම්පූර්ණ විශ්වාසයෙන් අකාලිකවම සාන්දෘෂ්ටික වශයෙන් දැනගෙන එවැනි දෙයක් වැඩි කර ගැනීම සඳහා එහෙම නැත්නම් මේ වරක් ආශ්‍රය කරපු මේ කෙලෙස් නැති චිත්තක්ෂණය ආශේවනය කරපු චිත්තක්ෂණය භාවිත බහුලීකත කිරීම සඳහා යම් කෙනෙක් තමන්ගේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන ජීවන රටාවත් වචනයත් ක්‍රියාවලියත් හැඩ ගහගත්තොත් ඒ කියන්නේ යම් ප්‍රමාණයට අධ්‍යක්ෂපු දේ අනුව තමන්ගේ යහපත් වචන යහපත් ක්‍රියා සහ යහපත් දිවි පැවැත්ම හදගහ ගත්තොත් ඒ මාසට එnde end end end තේරෙන්න පටන් ගන්නවා මේ අසහනය තියෙනවා ඔත් මේ අසහනයට කෙලවරක් තියෙනවා ඕන වෙලාවක මට මේ භාවනාවට ගියාට පස්සේ ඒ අසහනේ කෙලවරක් දකින්න පුළුවන් ඒ නිසා මේ අසහනයේ කෙලවර දැකීම විතර සැපක් මුළු ලෝකෙම නෑ ඒක සඳහා අසහනිය තියෙන්නම ඕනේ අසහනේ නැතුව අසහනේ කෙලවරක් දකින්න බෑ මේ ලෝකේ ඕන තරම් අපිට අසහනේ තියෙනවා. ඒක ගිනි කඳු වගේ එනවා, සුනාමි වගේ එනවා, භූමිකම්පා වගේ එනවා, নানা ඍතු වේසම වාගෙන එනවා. ඔය කොයි නැටිල නැටුවත් වැඩ කෙලවරක් තියෙනවා. අපි මේ නටාගෙන එනකොට අඬ බාගෙන එනකොට උකට බය වෙලා, තක්පීර වෙලා අඬව ගන්න වෙනුවට ඔය කොයි නැටුම් කාර්යය වුණත් ඉවරයක් තියෙනවා. අන්න ඒක ඉවර වෙනකම් බලනවනම් මේ මතුවෙලා නටලා ඉවර වෙනවා බලනකොට කියනවා විපස්සනා කරනවා, මුලැමැදාක බලනවා, ඇති හැටිය දකිනවා, වැය වෙන හැටි දකිනවා, ක්ෂය වෙන හැටි දකින්නවා නිරුද්ධ වෙන හැටි දකින්නවා කියලා. ඒක මොන જાතියෙන් නැටුවත් ඒ ජවනිකාවේ කෙලවරක් තියෙනවා. ජවනිකාය කියලා වුණාට පස්සේ අපි අර හිතපු තැනමයි. ඒක ඇවිල්ලා නැටුවයි කියලා පසුබිමට තිරේට මොකුත් වෙලා නැහැ. ඉතින් මේක බලන්න ඉගෙන ගන්න එක කියන විපස්සනා කරනවා. ඒකට අපි ටික කාලයකට සමත කරලා අරමුණක හිත තියාගෙන හුරු කර ගන්න ඕනේ. හුරු කරගත්ත කර්මෙන් අපිට ඒක විශ්වාසය පහළ වෙන්නේ නැහැ. පුළුවන් බව තේරෙනවා. ඊට පස්සේ ජීවන රටාව හදා ගන්න ඕනේ. ඊට පස්සේ අපි වචනේ හදා ගන්න ඕන ක්‍රියාව හදා ගන්න ඕන කවුරු මොන විදියෙන් මට ආතතිය දෙන්න හැදුවත් මොන තාලෙන් දෙවියෝ බ්‍රහ්මයෝ යක්ෂයෝ ප්‍රේතියෝ හතුරෝ හුණියංකාරෝ මොන જાතියෙන් දෙන්න ගියත් ඒකෙත් නියඬ ඒකෙත් යන්නේක වළක්වන්න පුළුවන් බලයක් ලෝකේ නැහැ ඒක යනවා ඉතින් අපි වෙලා තියෙන්නේ යන්න ඉස්සර වෙලා මේකෙන් තැවෙන තැවීම කොච්චරද කිව්වොත් ඒකට ඇති වෙන ද්වේෂය කොච්චරද කිව්වොත් සියදි විනාශා ගන්නවා කොච්චර බෙල්ල තියෙනවා වහ කනවා ගඟේ මෝදේ පනිනවා මේක දරා ගන්න බෑ කියලා කිසිම වට්ටක වලක වට්ටක ගෙඩිය දරා වට්ටක වලට දරන්න බැරි ගෙඩිය පහළ වෙන්නේ නැහැ ලুকু ගෙඩියක් තමයි වට්ටක ගෙඩිය වට්ටක වල නැත්තක් තමයි වට්ටක වලට එන ගෙඩිය වට්ටක වලට දරන්න පුළුවන් මේ අපිට පැමිණෙන හැම දුකක්ම අපිට දරන්න පුළුවන් මේ චරුචුරුව නැත්තක් මේ අඬාවෝග ඇවිල්ලා නැත්තම් මේ SMS එකයි ටෙලිෆෝන් එකයි නැත්තම් ඒකෙන් තමයි ගම කන්නේ එන දුක කොහොමදත් අපි දරනවා SMS කෙරුවත් ටෙලිවිෂන් මොනවා කෙරුවත් දරනවා එතකොට ඉන්න ඔක්කොගෙම ගාගෙන කක්ක කරගෙන අනාගෙන ඒගොල්ලෝ ඊට පස්සේ අරයයි ගන්න ඇවිල්ලා ඒක නිසා පපුවේ වතුර ටිකක් ගන්න ඉවසපන් පපුව කියලා ටිකක් වෙලා හිටියොත් මොකක්වත් වෙන්නේ නැහැ ඒක බෑ අපිට හිතනවා බෑ බෑ එහෙම මේ ද්වේෂයක් ආවට පස්සේ රාගයක් ආවට පස්සේ එහෙම නැත්නම් මේ ව්‍යසනයක් ආවට පස්සේ එහෙම නැත්නම් මේ අකරතැබ්බයක් වුණාට පස්සේ කවුරුත් ළඟ ඉන්නවනම් ගා ගන්න කට්ටිය හරි ෂෝක් කියලා හිතෙනවා. එයාගේ මෙයා ගන්නවා මෙයා එයාගේ ගන්නවා. අනේ එහෙම වෙනාවේ හූනෙක්වත් ළඟ නැතුව ඉන්නවනම් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ පපුවට ඕන තරම් දරන්න පුළුවන්. මේක අපි දරලා තියෙන දුක් එක බලනකොට මේ අපි අද කතා කරන දේවල් ඒ තරම් කතා කරන්න තියෙන දේවල් නෙවෙයි. ඒ නිසා මේ द्वේෂය ද්වේෂය ආවට පස්සේ වැඩ කරන හැටි Tamanට දුක් දෙන හැටි අනුන්ට දුක් දෙන කෙන හැටි සහ Tamanට අනුන්ට දුක් දෙන හැටි අද කවදාවත් ප්‍රසිද්ධයි. ඒ ප්‍රසිද්ධ වෙලා තියෙන ද්වේෂය වැඩිවීම නිසා නෙවෙයි මේ ජනමාධ්‍ය දුවන්නේ ද්වේෂය මත. ඒගොල්ලෝ එක්ක අපරාධ කරලා ඒව ලෝකයට පෙන්වන නැත්නම් කොතන අපරාධයක් වුණත් ප්‍රවෘත්ති වල ඉස්සල්ලාම පෙන්වන්නේ අපරාධය. ඒකට ඒක බලන මනුස්සයා තක්බීර වුණාට පස්සේ ඒගොල්ලන්ට පුළුවන් මිනිස්සු පාලනය කරන්න. ආතතියක් ඇති තියෙන මනුස්සයා ආතතියක් නැතුව ඉන්න මනුස්සයට වැඩිය ලේසි පාලනය කරනවා. අපි දන්නවා මේ මැස්ස වල්ලන්නම් මේ මැස්සට දුම් පාරක් ගහපු ගමන් මේ මැස්ස නිසද්ද වෙනවා. නැත්තම් විමසන. එහෙම දුම්පාර තමයි ජනමාධ්‍ය කියන්නේ. ඒගොල්ලොන්ගේ වැඩේම හොඳට බලන ජනමාධ්‍යන ප්‍රවෘත්ති වල විස්තරයේ ඒගොල්ලන්ගේ 90%ක්ම තියෙන ද්වේෂය. මේ ද්වේෂය නැවත නැවත දීලා දීලා දීලා ආවුද කාම අපරාධ දීලා දීලා දීලා මිනිස්සයා දැන් මත්ලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපට උයාගත්ත බත කන්න නැහැ, ඊලාගත්ත පැදුර බුදියන්න නැහැ. මේ කරදර. නමුත් මේ ද්වේෂය ඇති වෙලා තියෙන්නේ කාමය නිසා බව. අත කාමයේ හේවණලක් නිසා බව. ඊටම මාරු තේරුම් ගන්න. අපිට මෙන්න ද්වේෂය සහ කාමය කියන්නේ ප්‍රතිවිරුද්ධ ධර්ම දෙකක් කියලා. නමුත් සර්වඥාන්සේ සඳහන් කළා තියෙනවා කාමය කාමරාග නැත්නම් කාමරාග භවරාග වශයෙන් තියෙන එකට ඇලීමක් බැඳීමක් ස්වරූපයෙන් පේනවා විභව රාගයට ගිය ගමන් මේ රාගයේම විසලාගත්ත යකෙක් නැත්තම් විස්පර්ලිච්ච විභූෂණ පාන විરૂප වෙච්ච යකෙක් බවටපත් වෙනවා මේ භව රාගයමයි විභව රාගේ බවටපත් වෙන පත්‍විච්ච ගමන් පුතුමාකාර ද්වේෂයක් එන්න පටන් ගන්නවා මේක සාමාන්‍යයෙන් ගමේ තොටේ කියන්නේ වැඩි සෙනේ දබරටයි කියන. උනට වැඩි මොකකට හරි අපි පෛරුපාසකමක් කරුවා නම් ඒකෙන් දබරයක් තමයි. ඒක නිසා දේවත් එක්ක දේවල් එක්ක අපි ප්‍රයෝජන සරකලා පාවිච්චි කරනවා නම් අවශ්‍ය ප්‍රමාණයට පාවිච්චි කරනවා නම් වැඩි දෙනයක් නැතුව කාටත් වගේ සමෝසය අපිට ඔච්චර දබරේ ඉන්නේ නැහැ. නමුත් අද වෙලා තියෙන්නේ අපි ඒ තරම්ම දෙයක් අල්ලගත්තාම ඒක දැඩිශේ බදා ගන්න ගියාම ඒක දිහා කවුරු බැලුවත් අපිට තරහ යනවා ඒ කවුරු හරි සන්තක කරගත්තා සතරහ යනවා ඒ තරහ නිසා අර භව රාගයමයි විභව රාගේ බවටපත් වෙන විභව රාගේ බවටපත් වෙච්ච ගමන් එයාගේ හිත යන්නේ සීදීනස ගන්න. එයාගේ හිත යන්නේ මේ මම මැරෙන්න බැන්න අරෝ මරන්න ඕන. ඒක තමයි සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ඩෙත් ඉන්ස්ටින්ක්ට් කියලා සඳහන් කරේ ඕනම කෙනෙක් යමක් එක්ක රණ්ඩු කරනකොට වාද කරනකොට එයා හිතන්නේ බැරි වුණොත් මම සීදීනස ගන්න. ඒක තමයි අපි අන්තිම ලක්ෂණය තියන්නේ. ඒ මොකටද මට ඕනේ දේ නුදුන්නොත් ඒක නිසා අපි මේ සටනක් තියෙනවා මට ඕන දේ ඕනේ ඒක සඳහා යනකොට අපි කාමරාග භව රාග කියන නමුත් ඕක නොදුප්පු ගමන් මේක විභව රාගයටපත් වෙච්ච ගමන් ඒ හිත හරීම චපලයි හරීම වංචනිකයි හරීම ෂටයි සම්පූර්ණ මානසික අසහනයක් ඒ නිසා බටහිර මානසික විද්‍යාව අනුව සියලුම මානසික රෝග වලට හේතුව ද්වේෂය ආයුර්වේද ක්‍රමයේ හැටියට සියලුම කායික රෝග වලට හේතුව අස්ථාන කෝපේ ස්ථාන කෝප නමයක් තියෙනවා. ස්ථාන කියන එකට හේතු කරුණු සහිත කෝපේ. මොකද අෂ්ඨාන කෝපයක් හට ගන්නවා මේ ඕනෑමට වැඩි දේවල් එක පරිපාසන කරන්න ගියාම ඊට පස්සේ ඒ කෙනාට හිතා ගන්න බැරි নানা ආකාර ලෙඩ එනවා. ඒ නිසා කාමයේම විස්තරලියක් තමයි ද්වේෂය. මේ විස්තරලිය නිසා කාමයේ කාමය වංචනිකව ෂට විදිහට මායාවී විදිහට ක්‍රියාත්මක කරනකොට ද්වේෂය පාඩපත් වෙනවා. ඉතින් සර්වඥාන්සේ දේශනා කළා තියෙනවා තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති භයං පෙමතෝ ජායති සෝකෝ පෙමතෝ ජායති භයං මේ ලෝකේ අපිට දුකක් ඇවිල්ලා තියෙනවා නම් ඇවිල්ලා තියෙන්නේ Taman ආදරය කරපු කෙනෙක් කරා පමණමයි ප්‍රේම කරපු කෙනෙක් කරා පමණමයි කවදාකවත් නොදන්න කෙනකින් අපිට දුකක් එන්නේ නැහැ ඒක නිසා මොහිදින්බෙක් කියනවා භව රෝගය සද්දනා රූපෙට මත වී ඇයි දු ප්‍රේමකලී මේ කෝ සපතා මේ සංසාරේ භව කෙලවර වේ නිර්වාණේ කියලා අපි ප්‍රේම කිරුවේ මේ භව රෝගය හදන රූපෙට ප්‍රේම කරේ ද්වේෂයට කිසිම කෙනෙක් ගැලවුණේ නැහැ කිසිම කෙනෙක් ගැලවෙන්නේත් නැහැ ඒක නිසා වැඩි සෙනේ දබරටයි මහවැස්ස උලඟටයි නිසා මධ්‍යම ප්‍රතිපදාවේ ගියා නම් රාගේ මතුන වෙනව නෙවෙයි ද්වේෂය මතුන වෙනව නෙවෙයි අර වගේ අන්‍ය ව්‍යාබාධ පරව්‍යාබාධ කරන තරමට දුක් දෙන්නේ මේකයි බුදුරජාණන් වහන්සේ කිව්වේ අපේ ජීවිතේට යම් ප්‍රමාණයක් මූලිකය බේසික් නීඩ්ස් ඕනේ ඒක නේතු කාටවත් ගත කරන්න බෑ. නමුත් අපි කල්පනා කරන්න අපි මේ උදේ ඉඳලා හැන්ද වෙනකන් නැත්තම් මගේ වචොරින් කියනවනේ. සමුදා සඳුදා උදේ අමුඩේ ගහගත්තාම සිකුරාද හැන්ද වෙනකන් අමුඩේ ලියන්න තු මේ කඹරන්නේ බේසික් නීඩ්ස් වලටද? කවදාවත් නැහැ. මේ අතිශෝක්තියකට. මේ පාරිභෝගිකත්වයකට. ඉතින් පුදුමාකාර මේ හරකෙක් වගේ වද විදිනවා. ප්‍රයෝජනෙ සලකලා තමයි අවශ්‍ය දේ තියෙනවා නම් මේ ඔක්කොමලා දැනගන්න FA වලින් කරපු මූලික සමීක්ෂණ වලින් පෙන්නනවා අද ලෝකේ නිෂ්පාදනය කරන ධාන්‍ය ප්‍රමාණය ලෝකෙට ඇති වෙන්න තියෙනවා කියලා. අපි දන්නවාද එකෙන් කොච්චර ප්‍රමාණයක් මන්ත්‍රීසාර සඳහා ගත කරනවද කියලා. ඒ මන්ත්‍රීසාර බිව්වට පස්සේ එමෙතු පිස්සු කෙල්ලලා තව කී දිනේ කාකොට වැටෙනවද කියලා. ඒ වගේම දන්නවද මේ මිලපාන්නේ කිරීම සඳහා කොච්චර ධාන්‍ය ටෝංගාණක් මොදට දානවද කියලා. මේ වහුද කරන්නේ. යමක්කමක් තියෙන කට්ටිය. මොකටද මේ ලෝකාර්ථිකේ නඩත්තු කරන්නේ නැතුව අපේ සුබ සිද්ධියට නෙවෙයි. ඒ නිසා මේ ලෝකේ තියෙන ධාරණ්‍ය ප්‍රමාණය හොඳට ඕම ඇති. ඔය හැමදාම දුර්භික්ෂක. ලෝකේ තියෙන නොඛණ්ඩ බොණ්ඩ නැතුව මැරලා යන ගාන. සරුවච්චන් වහන්සේව සඳහන් කරනවා රැයට පුතිනකොට බඩ පිරෙන්න කාණ්ඩ බැරුව බුරියන බුතියන ප්‍රමාණය 90ට වැඩි වැඩි කියලා සත්ත්ව ලෝකේ. රැයට පුතියන්නේ කාණ්ඩ නැතුව. ඇත්තෝ පාටි දානවා භෝජන සංග්‍රහ පවත්නවා කනවා බොනවා නටනවා ඒකල කියන උඹලට පුළුවන් හම්බ කරන කාපියවක කියලා උන්ගේ රීරි මාංශය කාලා උන්ව සූර කාලා මේ මේ කුණු හරපේ නැතුව මධ්‍යම ප්‍රමාණයට තමන්ගේ ප්‍රමාණයට යනවා නම් බුදුජානනාංශිකේ තියෙන ආර්ථික න්‍යාය මොකද්ද ලද දෙයින් සතුට වෙනවා සන්තුෂ්ඨෝති iterator චීවරේ. ඒ වගේම යමක් කරනවා නම් ප්‍රයෝජනෙ සඳහා කරපන්. එමේ නිකන් කුට්ටි කඩා ගන්න යන්න එපා. මේ රැස් කරන්න යන්න බෑ රැස් කරන්න ගිය ගමන් අනිවාර්යයෙන්ම මැස්සෙක් වෙව තුත් මරන්නේ කියනවා. කරපොත් එකාව තුව මරන්නේ කියනවා. එහෙම නැතුව මැද ප්‍රමාණයට ආවනම් එයාට ලැබෙන සාන්දෘෂ්ටික ඵලය තමයි එයාට න චේතසිකං දුක්ඛං න චේතසිකං දෝමනසං හිතට මේ දුක් දෝමනස් නැහැ. හදා බෙදාගෙන ජීවත් වෙන්න පුළුවන්. නිකමට හිතනද මේ බුදුජාණන් වහන්සේ අධිකරෝ මේ සංඝ සමාජයේ කවුරු හරි දෙන දෙයක් කාලා කවුරු හරි හම්බ කරලා තම්බල තියු බතක් කාලා මොන තරම් ජොලිය ඉන්නවද කියලා මොන තරම් ජොලිය ඉන්නවද කියලා හැබැයි මං කියන්නේ සංඝයා ඔයගොල්ලෝ ওই තට්ටේ කාපු දුර කට්ටිය නෙවෙයි මම මේ කියන්නේ සංඝයා හිතා ගන්න බෑ හිතා ගන්න බෑ මෙච්චර මේ හම්බ කරන මෙච්චර භාභෝග සම්පද තියෙන නැත්තන්ගේ වචන ඇහෙනකොට කොච්චර දුකකට ගත කරන්නේ මොන තරම් Taman පිටුවැතු දේවල් වලට ව්‍යසන කරදර දුක් කරදරපත් වෙලා ඊට හැපතම් අඩු ගන්න කියනවා තල්ලි වලින් හදපු කොට්ට උඩ බුදියන්නේ මෙට්ට උඩ බුදියන්නේ කිසිම තැපක් නැහැ ඔය කවුරු හරි ඊව පැදුරක් කොට පුදියන කවුරු හරි දෙන තම්බා බරක් කාලා පුදිය ගත්තාම පුදුමාකාර ජොලියක් තියෙනවා. ඉතින් ඒක නැති කරන තමයි මට කිව්වේ බැන්දානම් ඔය ඉතින් ඉස්සල්ලා වැඩේ හරියයි කියලා. අනේ අනුකම්පාවක තරම. ඒ ඒ කොළඹ තියෙන හාමුදුරු හාමුදුරු කෙනෙක් ගිය වෙලාවේ අම්මා කෙනෙක් දානයක් දෙන්න ගිහිල්ලා අල්ලපු ගෙදර අම්මත් ඇවිල්ලා දාන දුන්නාට පස්සේ අනුමෝදනා බණක් කිව්වා. ඥාතින් දෙපින් පැමිණි ඊට පස්සේ අල්ලපු ගෙදර අම්මා කිව්වලු අනේ ස්වාමීන් වහන්සේ මේ මගේ බබා නැතුණා පුංචි කාලේ මේක නිසා මට ජීවිතයක් ඇත්තේ නැහැ මම මේ එකයි මේ යාළුවාට වේදනාවක්වත් දීලා වෙන්පමුණවන්න ඇයි ස්වාමීන් වහන්සේ මේ වගේ මේ පුංචි හය හතර නොදෙන්න දරුවෙකුට මේ වගේ දුකක් එන්නේ පව් කරන මිනිහට නම් දුක්ඛවට කමන්නේ ඇයි මෙහා මේ අඩු කාලේ අඩු වයසෙන් මැරලා ගියේ කිද ඒ ආහඳුර කෝල ඉපදිච්ච නිසායි කියලා අම්මා පිළිගන්නේ නැහැ මේ ලෝකේ ඉන්න කිසිම දොස්තර කෙනෙක් පිළිගන්නේ නැහැ මරණයට හේතු උප්පත්ති කියලා. අපි කොච්චර පැටලවගෙන තියෙනවද කියලා බලන්න. කිසි කෙනෙක්ගේ මරණ සාතිකයක් දැකලා තියෙනවද මේ මරණයට හේතු උප්පත්ති කියලා ඒක අසංකල දොස්තර කෙනෙක්. හිතෙනවද කවදා හරි දොස්තර කෙනෙක් අසං කරයි කියලා. එහෙමනම් පවතින වෛද්‍ය ශාස්ත්‍රය. බුදුහාඳුරෝ කියන්නේ ඉපදුනොත් මරණය යකෝ මරණයට ආරණ හේතුව දුක. අද ඒක කියලා දෙන්න පැය කියක් බණ කියන්නේ වෙයිද? අපි කොච්චර පැටලවගෙන තියෙන්නේ ඒක නිසා අපි ප්‍රයෝජනේ සලකලා පාවිච්චි කරන ඒ විදිහට ගියා නම් ඒක අනුන්ගේ දුක පිණිස කටයුතු කරනවත් කෙරෙයි අඩුයි. තමන්ගේ දුක පිණිස කටයුතු කරනවත් කෙරෙන් ඉඳ දෙනවා අඩුයි. දෙගොල්ලන්ගේම දුකත් අඩුයි. සෑහෙන දුරට අර චිත්තචෛසික දෝමනස්තේ අඩු වෙනවා. මේක තමයි සර්වඥාන්ස කියන්නේ සාන්දෘෂ්ටික ඵලය. එනතු වෙනමම ඉන්ජෙක්ෂන් එකක් කරා හරි ඔපරේෂන් එකක් හරහා හරි ඉන්ද්‍රජාලයක් හරහා හරි සුභසිද්ධියක් හරහා හරි අපිට එන කිසිම දෙයක් සර්වඥාන්සේ සාන්දෘෂ්ටික වශයෙන් කියන්නේත් නැහැ අකාලික වශයෙන් කියන්නේත් නැහැ ඒක නිසා ඉස්සල්ලා අපි සංසාරේ තියෙන ගොරතර දුක ඒ වශයෙන් දකින්න ඕනේ ඒක නොදක අපිට නිවනක් නැහැ ඒක නැති දුප්පතුන් නැති ලෝකයක් බුදුහමරෝ කතා කරන්නේ ඒ දුක අපිට තියෙනවා දැන් ඒ දුක තියෙන්න අපි හිතනවා නම් මේක මේ අසවලා නිසා ඒ ඔක්කොම බොරු තමන්ගේ තියෙන මේ තෘෂ්ණාවමයි ඒ තෘෂ්ණාවත් යම් ප්‍රමාණයකට බුදුහාමුදුර සාධාරණීකරණය කරනවා මේ අප්‍රමාණික තෘෂ්ණාව නිසා තමයි මේ අප්‍රමාණික ද්වේෂය පහළ වෙලා තියෙන්නේ මේ දෙක තියනකම් ඒ කෙනාට අත්ත්‍ය ව්‍යාබාධ පර ව්‍යාබාධ කියන මේ දෙකෙන් ඇතිවෙන රෝග පීඩා සියල්ලටම හේතුව මේ රාගයයි ద్వේෂයයි කියලා කවදා හරි වෛද්‍ය සාත්‍රේ හොයාගනියද හොයාගත්තොත් ඒ ප්‍රකාශ කරන කාට ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන්න පුළුවන් ද ඌතංගත් රාගයේ ద్వේෂයේ තියෙති කටේ තියෙන nari වන්ද රෙද්ද පල්ලෙන් බැහිලා යනවා බුදුහාමුදුර ප්‍රකාශ කරේ කරලා බුදුරජාණන් ප්‍රකාශ කර එක කරලා මෙන්න මහණෙනි කරණ දින ක්‍රම එකක් තමයි සීලයෙන් කායික වාචික දුෂ්කරම් අයින් කරපයික කළ හැකි. తాවකාලිකව කරද. ඊට පස්සේ සමාධියෙන් తాවකාලිකව හිත අරමුණක තියාගෙන ඉන්න පුළුවන්. ඊට පස්සේ විපස්සනා කරලා තේරුම් අරගනින් මේ චිත්තක්ෂණය කොච්චර වටිනවද කියලා. ඒ වර්තමාන ගත්ත රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් දූෂිත නොවිච්ච මේ වර්තමාන චිත්තක්ෂණය කිසිම જાතියක් ආගමක් කුල ભેදයක් පෝසත්කමක් නැතුව සියලු දෙනාට ලැබෙන නිසා මේකට කියන්න පුළුවන් මේ වර්තමාන මොහොතේ අත්දැකීමට කියන්න පුළුවන් manussකම කියලා. මේක අත්දකින්න බැරි කාට කියලා කිය අමනුස්සයෙක් කියලා. වර්තමාන චිත්තක්ෂණයට එන්නත් බැරි නම් ඒක මේ ලෝකේ තියෙන උතුම්ම සැපේ බවක් දන්නේ නැත්නම් ඉතින් අමනුෂ්‍ය කියන එක තමයි කියන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට ඇවිල්ලා මේ කාඩ්බෝඩ් වලින් ඔටුනු හදලා රත්තරන් පාට ගාලා අපි නිකන් බොමුට රජ්ජුරෝ කරන්න හදන්නෙත් නැහැ. අපිට මේ අපාය බයක් පෙන්ලා සෝ සදාකාලික අපායට යොමු කරනවා කියලා අපිට අනන්ත දුක දෙන්නෙත් නැහැ. උන්වහන්සේ අපිට තියෙන manussකම ඔක දාලා පෙන්වන එක විතරයි කරන්නේ. බුදුහාමුදුරුව කිසිම දෙයක් අපට අලුතෙන් දෙන්නේ මේ වර්තමාන චිත්තක්ෂණයේ ජීවත් වීමට විතරයි ජීවත් වෙනවා කියන්න පුළුවන් ඉන්නේ අනික හැම චිත්තක්ෂණයක්ම හීනයක් අනික හැම චිත්තක්ෂණයක්ම මනෝ විකාරයක් අනිත් හැම චිත්තක්ෂණයක්ම මිරිඟුවක් අනිත් හැම චිත්තක්ෂණයක්ම ලාලිත්‍යයක් විතරයි ඇයි අපි මේ වර්තමාන මොහොතට බය මොකක්වත් නිසා නෙවෙයි අපිට මේ කාමයක් තියෙනවා මේ කාම සැපේ සාන්දෘෂ්ටිකයි. මේ ওই බුදුහාමුදුරු කියන සැපය කාලිකයි. අපි නිසා මේ කාලික සැපක් වෙන අනේ මේ සාන්දෘෂ්ටික දුක නැති කරන්න එපා කියලා අර කාම සැපේ විඳිනවා. හැබැයි කවදා හරි කවුරු හරි මේ කාම සැපේ සානික කාම සැපේ කියනවා ආමිෂ සැපේ කියලා. නිරාමිෂ සැපයත් එක දෙක දැක්කට පස්සේ තේරෙනවා මුළු ලෝකෙම බුද්ධියට සින්න කරගෙන තියෙන මේ කාම සැපේ විඳින්නන්ගේ විවස්ථා නීති විධාන විනිශ්චය අර්ථකතන වලින් පිරිච්ච ලෝකයක්. ඉතින් ඒ ලෝකේ කොච්චර කෲරද කියනවනම් යම් කෙනෙක් නිර්ාමේශ අපේට අහිංසකව නිහඬ විප්ලවයක් කරුවත් ඒකට යටි කුට්ටුකක් කරනවා. දැනගෙන නෙමෙයි කරන්නේ ඒ ස්වභාවය. ඒ නිසා භාවනා කරන කෙනා කවදාහකවත් අර කාමසප්පේට අභියෝග කරන්න යන්නේ නැහැ. කාමසප්පේ විඳින කාම ලෝකයට අභියෝග කරන්නේත් නැහැ. එයා හිමීට රිංගලා යන්නේ කාම ලෝකෙටත් නොකිය. කාම ලෝකෙට නොදැනෙන්න පැත්තකට යන්නේ මොකද මේක අපි යොක් කරලා දෙන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක නිසා ඒ කෙනාගේ ඒ සාන්දෘෂ්ටික සුඛය අකාලික සුඛය උපමාන තුනක් මත පමණමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ උපමාන තුන තමයි මම දැන් මෙතන. මම දැන් මෙතනින් පන්නපු ගමන් ඒක අපායක්. ඒක කාලික වෙනවා. සාන්දෘෂ්ටික වෙන්නේ මේ තුන නැතුව ලීකල් තුනක් නැතුව මුට්ටිය පටල කරන්න බැරුව වගේ මම දැන් මෙතන කියන මේ චිත්තක්ෂණ නැතුව කවදාක සාන්දෘෂ්ටික සැපයක් නැහැ. කවදාකවත් අකාලික සැපයක් නැහැ. ඒහි පස්සේ කියලා කාටද ඇවිල්ලා බලලා කරලා බලපන් මේක කරලා බලපන් කියලා කියන්න පුළුවන් වෙන එකක් නැහැ. අනිත ඔක්කොම වාපෑම. අනිත ඔක්කොගෙම යටින් තියෙන කැත න්‍යාය පත්‍රයක්. මේකට න්‍යාය පත්‍රයක් නැහැ. කෝණ කෙනෙකුට පෙන්වන්න පුළුවන් ඒව බලවන. එහි පස්කෝ ඕපනයිකෝ මෙතනින් ඔබ පටන් ගත්තට පස්සේ දැන් මේ වර්තමාන මේ චිත්තක්ෂණයේ තියෙන මේ සාන්දෘෂ්ටික ඵලය අකාලික ඵලය අතන් ගත්තට පස්සේ ඔබ ගෙනියන දිග ගමන ක්‍රමයෙන් ක්‍රමයෙන් භාවනාවෙන් බහුලීගත කිරීම හරහා ඒක අස්පනා අපිට දකින්න පුළුවන් ඒ යාව ජීව නිබනකට ඒක ඔබ බය වෙන්න ඕනේ ඊට පස්සේ මේ වර්තමාන මොහොත කියන එකයි උපරිම සැපය කියන මට්ටමට වාචාව අමාවාච හදාගත්තා නම් මේ වර්තමාන මොහොත පමණමයි හොඳම දේ කියන එකට සම්මා කම්මන්ත හදාගත්තා නම් මේ වර්තමාන මොහොත පමණයි හොඳම චිත්තක්ෂණේ කියනට සම්මා ආජීවය හදාගත්ත මනුස්සයාට ඊට සියල්ලම ධර්මයෙන් කරලා දෙනවා. ඒකට කියන ඕපන් එක ගතිය ඕපන් අයින කරනවා. අරකින් මේකෙන් තල්ලු කරගෙන තල්ලු කරගෙන යනවා. පච්චත්ත මේ තබෝ විඤ්ඤෝහි මේක සද්ධායෙන් අල්ලන්න බෑ. මේක කාගෙත් ආශිර්වාදයෙන් අල්ලන්නත් බෑ. මේක ඉන්ජෙක්ෂන් එකකින් දෙන්නත් බෑ. ඔපරේට් කරන්නත් බෑ. කාටවත් දෙන්න බෑ. ප්‍රත්‍යක්ෂ කරන්න ඕනේ විඤ්ඤු පුරුෂයා විසින්. පච්චත්තම් ප්‍රත්‍යක්ෂ කරන්න ඕනේ විඤ්ඤු පුරුෂයා විසින්. ඉතින් බුදුරජාණන් වහන්සේ සඳහන් කළ තුනේ උඹ කරගනින් මට කරන්න බෑ. මට පුළුවන් නේ පාර පෙන්නලා දෙන එක විතරයි. ඒක නිසා බෞද්ධයන්ට මේක තේරුම් කර දීම සහ අබෞද්ධයන්ට තේරුම් කර දීම දෙකම දුෂ්කරයි. මොකද බෞද්ධයා මේක තේරුම් ගන්නලා තියෙන්නේ කන පිටටමයි. අල්ලගෙන තියෙන්නේ මේ ආත්ම නිවන් දකින්න බෑ. මේ ගෞතම සම්බුද්ධ ශාසනය නිවන් දකින්න බෑ. ඒකට මතු බුදු වෙන මෛත්‍රී බුදුහාමුදුරු. මෛත්‍රී බුදුහාමුදුරු ආවට පස්සේ අඳුරන්නේ කවුද? පුළුවන් ද කාඩ් එක පෙන්නලා කියන්නේ මේ මෛත්‍රී බුදුහාමුදුරු එන්න පොලි මේ පෙළක සිපනක් දීලා අපොයින්ට්මන්ට් එකක් ගන්න කියලා. කාට හරි තියෙනවද මෛත්‍රී බුදුහාමර මේ ආවොත් මේ මෛත්‍රී බුදුහාමරෝ කියලා කියලා අල්ලගන්න දැනගන්න පුළුවන් ක්‍රමයක්. මේ ධර්මයේ මේ අධර්මයේ කියලා අල්ලගන්න පුළුවන් ක්‍රමයක්. මොකක්වත්ම නැහැ. ඉතින් අපි ඒක හිතාන ඉන්නවා මොකද ඒකෙන් වර්තමාන මොහොත පන්නන්න පුළුවන්. අපිට නිදහතර කාරණාවක් තියෙනවානේ. ඒක ඕක තමයි අනික් කට්ටිය කිව්වේ සාර බලදාරි වියන්නාංශකේ දින්දු අවසාන තීන්දුව. අපි ඉතින් බම්බු ගහන්නේ දෙයන්නාංශේ බල අපිට නැහැ නේ අපි දෙයන්න ෂේප් වෙලා ඉමු. ඉතින් අල්කාරය ගාඩ කියලා අඬා ඕගනවා අනේ අද්දෙයනේ දෙයෝ මුණ බලාපං කියලා දැන් කියලා කියනවා මෛත්‍රී බුදුහාමුදුරුවෝ මුණ බලාපං කියලා අපේ කට්ටියත් පදයක් හදාගෙන නිර්වතුජනනාද කියනවා මේ ධර්මයෙන්මයි අධර්මයෙන් පහළ වෙන්නේ හැබැයි මම නැවතත් කියනවා මේ කොච්චර නිදර්ශ දුන්නත් ඔය කවුරු මොන જાතියෙන් කිව්වත් මේ වර්තමාන මොහොතේ මම යන්නේක වළක්වන්න කාටවත් බෑ හිතනවා නම් කවුරු හරි පුද්ගලිකව හරි හිතනනම් චිත්තක්ෂණයට මට මේ වර්තමාන මොහොතේ ලැබන්න බැරි වෙන්න තියෙන අහවල් කාරණාවන ඉතර අන්න ඒක තමයි තකතිරුකම කියන්නේ. ඒ තමයි අවිද්‍යාව කියන්නේ. ඒ තමයි මෝඩකම කියලා කියන්නේ. ඒ මොකක්වත් නිසා නෙවෙයි තණ්හාව. නිසා මේ ඔක්කොම තණ්හාව නැති කරන්න හදන්න එපා. මුළු දවසේම වර්තමාන මොහොතේ ඉඳ හදන්නත් එපා. මුළු ලෝකයම වර්තමාන මොහොතට ගන්න හදන්නත් එපා. ඒක වෙන්නේ නැහැ. ලදලද චිත්තක්ෂණේ. චිත්තක්ෂණේ චිත්තක්ෂණේ කොට දාගන්න. කොට දාගෙන කොට දාගෙන යනකොට තමයි තේරෙන පටන් අර ගන්නවා ඒ බලවේගය නතර කරන්න මොනම කෙනෙක්වත් නැහැ. බුදුජානනාථේ අපවත් වුණාට පිරිනොම් පෑවට ධර්මයේ බලයේ කිසිම අඩුවක් නැහැ. ඒක කහ කැල දෙකට කැඩුවා වගේ පේන්න තියෙනවා. නමුත් මේ අර්ථකථන නැත්නම් මේ සාන්දෘෂ්ටික කියන එකේ අකාලික කියන එකේ ඕපනායික කියන එකේ පච්චතමේතබ්බ විඤ්ඤෝ කියන අර්ථකතන අටුවාවේ බැලුවොත් අපේ පොතේ පුදුමාකාර සංකීර්ණ කරලා අත්දකින්න පුළුවන් පැත්තක නෙමෙයි තියලා තියෙන්නේ. ඒක ඈත ඉන්න දෙවි කෙනෙක් බාටපත් කරලා গুপ্ত දෙයක් බාටපත් කරලා ගුඪ දෙයක් බාටපත් කරලා තිබුණා. ඒ වුණත් කමන්නේ කොහොම හරි අපිට ඇවිල්ලා තියෙනවා. භාවනා කරන එක නම් හිතාගන්න යම් චිත්තක්ෂණයක තමන්ගේ හිත නැත්නම් මේ අපි කියමු සතිය කියලා. ඉන්න ඉරියව්වට දාගන්න පුළුවන් නම් ඕක තමයි අපි මේ භාවනා මධ්‍යස්ථානයල භාවනා කරලා ගන්න හදන දේ. Taman ඉන්න ඉරියව්වට මම ඉන්නේ මේ දැන් ඉඳගෙන මම මේ ඉන්නේ හිටගෙන මම මේ ඉන්නේ කියලා ඉරියව්ව ඇත්තටම හතරක් ප්‍රධාන වශයෙන් තිබුණාට Hindu යෝග භාවනා තියෙන 84000ක් මේ එක එක ඉරියව් තියෙනවා කියලා કોઈ ඉරියව්වේ හිටියත් ඒ ඉන්න ඉරියව්ව දන්නවනම් මතක තියාගන්න මේ වර්තමාන මොහොතේ හිත ඉරියව්වේ පවත්තන තාක් ඒ හිතේ රාගේ නැහැ ద్వේෂේ නැහැ මෝහේ නැහැ ඒක නිසා රාග ద్వේෂ මොහ නැති චිත්තක්ෂණයක් උපකල්පනය කරලා නෙමෙයි බුදුහාමුදුරුවෝ බණ කියන්නේ රාග ద్వේෂ මොහ නැති චිත්තක්ෂණයක් අත්දකින්න ඇරලා මමත් අත්දක තොපිත් අත්දකපෝ කියලා ක්‍රමයේ පෙන්ලා දීලායි කරන්නේ ඒ නිසා මෙතන ඉන්න කිසිම කෙනෙක් ඒකට ආභාව්‍ය කෙනෙක් හෝ අත්දකම නැති කෙනෙක් නෑ එකම දේ තියෙන්නේ මේක පහත් කළ සරකටේ මේ වර්තමාන මොහොත එනත මේ තා උතුම් මේ නෛර්යානික මේ චිත්තක්ෂණේ පහත් කළ සැලකීම නිසා මේ ප්‍රශ්න පෙට්ටිය ප්‍රශ්න වලින් පිරෙන්නේ ඒක හරියට දන්නවනම් කිසිම අහන්න ප්‍රශ්නයක් නැහැ. දැන් තමයි ළඟ තියෙනවා මේක මල් මාලෙට තම මල් මල මල අමුණන්න වගේ පුළු පුළුවන් වෙලාවක. එක එක එක එක මල මල අමුණන්න අපි ලෝකෙ පොහොසත්ම, සන්තෝෂවත්ම, සම්පත්‍තිකරම සාසන සම්පත්‍තික පිරිසපාටපත් වෙන්න පුළුවන්. එදාට අපිට කියන්න පුළුවන් ඔන්න රාගේ තියෙනකොට දැවිලි දැවිලි තිබුණා. ද්වේෂේ තියෙනකොට දැවිලි දැවිලි තියෙනවා. අදහනටත් පරිංවර රාගේ ද්වේෂේ එනවා. දැවිලි දැවිලි එනවා. හැබැයි මට ඒකට විකල්පයක් තියෙනවා. මට තියෙනවා චිත්තක්ෂණයක් එහෙම නැත්නම් තප්පරයක් නැත්නම් විනාඩියක් නැත්නම් පැයක් මේ රාගෙන් ද්වේෂයෙන් පැත්තකටලා ඉඳ අන්න ඒක වළක්වන්න ලෝකේ බලවේගයක් නැති නිසා ඇයි බැරි මට මගේ වචනේ පොඩ්ඩක් හදාගන්න මේක අගේ ආඩම්බර කරන කෙනෙක් එක්ක විතරක් මිස මේකට හිලා තලා කතා කරන කිසි කෙනෙක් මට ඇසුරට නොවේවා මගේ ක්‍රියාකලාපය හැදෙන්න ඕනේ මේ වර්තමානට එළඹ වාසය කරන චිත්තක්ෂණයට ගැළපෙන කර්මාන්ත කර්ම මිස ඒකෙන් ඒක වනසන ඒක කක්ක කරන ගා ගන්න මේ අමන පරිමෝඩ කැල නොදකින් නොපතන් කියලා පැත්ත කරගන්න පුළුවන් නම් ඕන තරම් අපිට ඉඩ තියෙනවා. එතකොට අපිට සිද්ධ වෙනවා අපේ ජීවන රටාවෙන් කායව සූරකෑමක් වෙන්න බෑ. කාවුරක්වත් රීණ මාන්තයක් අපට ඕන කරන්නේ නැහැ. ඒ ජීවන රටාවට යන්න ගියා නම් එහෙම නැත්නම් යහ ජීවන රටාවට යන්න ගියා නම් ඒක තමයි අපි ලෝකෙට කරන්න තියෙන උතුම්ම අපි ප්‍රතිපදිච්ච ලෝකෙට කරන්න තියෙන උතුම්ම සේවේ ඒක අද ජන සංවේ ජනමාධ්‍ය වශයෙන් නැත්නම් කියන ජන විඥාන වශයෙන් කරන්ට UNOT UNDP FAO අනේ මේ අමනියෝ එකතු වෙලා කරන සාකච්ඡාවල විවස්ථා බලනකොට එකෙකුටවත් මේක කරන්න බැරි. එකෙකුටවත් බයලජ්‍ය දෙකවත් නැතුව. මේ ලෝකයාට සමස්තයක් වශයෙන් මේ යහ ජීවන රටාවක් දෙන්න හදනවා. මෙව හතර hina. බුදුචානන්සේ උඹ ඔය කිව්වකට ඔකට අහන්න යන්නේ බෝ ඔකන දෙයක් කරගත්තා වෙයි. ඔබ උඹේ චිත්තක්ෂණේ බේරපන්. ඔබ උඹේ ජීවන රටාව හදාගනි. හදනකොට ඒ හදන මිනිස්යාගෙන් නිකුත් වෙන මේ නිහඬ බණ ඔය මොනම සංවිධානයකටත් අහු වෙන්නෙත් නැහැ තේරෙන්නෙත් නැහැ. අපිට ඒගොල්ලොත් එක්ක කිසිම රණ්ඩුවක් සටනක් නැහැ. නමුත් මේ කරන වැඩේ කරගෙන යන්න අපි හොඳ අඩිතාලමක් දාලා තියෙනවා. අපි ඉපදිලා තියෙන දෙවැනි පරිසරයක අපි අමාරුවෙන් හරි යම් ප්‍රමාණයකට ශිල්පද පිළිබඳ වගවීමක් තියෙනවා. ඒ ශිල්පද වග වෙන ප්‍රමාණයට අපිට ආනිසංස ලැබෙනවා. යම් ප්‍රමාණයකට අපි වර්තමාන හිත පැවැත්ම පිළිබඳ උත්සාහයක් කරලා තියෙනවා. ප්‍රතිඵල පැත්තක තිබිච්චායි. මේ උත්සාහය උතුම් දෙයක් බව අපිට සම්ප්‍රදාය කියනවා. මේක කවදාරි අත්දකලා ඒක සාධාරණීකරණ විදිහේ සම්මා වාචාවකට අපි බහැපු දවසේ සම්මා කම්මන්තයකට බහැපු දවසේ සම්මා ආජීවයකට බහැපු දවසේ පළවෙනිම සාන්දෘෂ්ටික ඵලයේ වශයෙන් මන් දකින්නේ ඒ වගේ කල්යාණ මිත්‍රය ඇසුරට ලැබෙනවා. තමන් කවදාකවත් මේ සම්මා වාචා දන්නේ නැතුව සම්මා කම්මන්ත දන්නේ නැතුව සම්මා ආජීවය දන්නේ නැතුව මිනිස්සු අතර කවුද සත්පුරුෂයා කවුද සත්පුරුෂයා කියලා තේරුම් ගන්න ගියාට මේ ලෝකේ කවදාකවත් ප්‍රകൃතිය පෙන්වන්නේ නැහැ. ඉස්සල්ලාම Taman තුල ඒ සත්පුරුෂ ගති මෝරණ ක්‍රමය තමයි රාගෙන් ද්වේෂයෙන් මෝහෙන් තොර චිත්තක්ෂණ වැඩි කරන්නේ. වැඩි කරන මේ හැම කෙනාටම මම පොරොන්දු වෙන්නම්. ඔයගොල්ලෝ හිතනට වැඩි සත්පුරුෂ ලෝකේ ඉන්නවා. ඕගොල්ලන්ට පේන්නේ නැත්තේ ඕගොල්ලෝ අසත්පුරුෂ නිසා. ඕගොල්ලෝ මේ තියෙන චිත්තක්ෂණේ වැඩි කරන එක ලොකුම දේ බව දන්නේ නැති නිසා මම මේ අසප්පුසයි කියලා කියන්නේ ද්වේෂ කරන අදහසකින් නෙවෙයි මෙච්චර සුභසිද්ධිය ළඟ තියෙද්දී මේ ඈත දේවල් හොයන්න යන්නේ සෙන්සා තමන්ගේම සත්පුරුෂකම අදහන්න තමන්ගේ මේ රාගෙන් ද්වේෂයෙන් මෝහෙන් තොර හිතවිල්ල ඒ නිසා ඇති වෙන චෛත්‍යචෛසික අසහනේ නැති ගතිය අදාහගෙන ඒක වැඩි කරන සුළු ගතියට යනකොට අනිවාර්යයෙන්ම සද්ධර්මය සත්පුරුෂ සංසේවනයේ Tamanට ලැබෙනවා ඒක මේ නිවන ලැබෙන බවට පෙර නිමිත්තක් Tamanට අසහනිතොර වෙන ගතිය දැනෙනවා නමුත් පටන් ගත්ත විතරයි ගමන දිග පෙරහැරක් යන්න තියෙන නිසා අද දවසේ ධර්මදේශනා ශීල දිනාටම Taman කරගෙන යන මේ වැඩේට උනන්දුවක් ධෛර්යයක් අගයක් ආඩම්බරයක් වෙන අතර මේක වඩා කාර්යක්ෂමව දිගට කරගෙන යාමට ධෛර්යයක් ශක්තියක් බලයක් වඩපත් වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්පදේශනා මෙතන නතර කරනවා. ශිරු දිනාට සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.